සුරා සම්පයක් ශේෂයේ මේ තින්වත් අය භවනා කිරීමටයි මේ දැන් සූදානම් වන්නේ. අප මේ භවනා කරන්නේ අන්තිශාවක් නිසා නෙවෙයි. නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා සසර දුකින් මිදීම සඳහා අප කොතෙක් භවනා කළත් කොතෙක් උත්සාහ කළත් නිවැරදි මාර්ගයක අප ගමන් කරන්නේ නැත්නම් අප ගමන් කළේ නැත්නම් අප අපගේ උත්සාහය නිරර්ථක වෙනවා අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය අපට ලබා ගන්නට නැති වෙනවා භවනායෙන් නිර්වාණය අවබෝධ කිරීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නට ඕන. මේ මාර්ග අෂ්ටාංග මාර්ගයේ ධර්මයන් මේ මාර්ගාංග වැඩෙන්නේ නැතුව දිනුවන්නේ නැතුව අපිට කවදාවත් නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාවේදීම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදීම වදාළා ඉදං කෝ ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යන්තමේ වික්‍රේ උද්දී අනනස්සුතේස ධම්මේසු චක්කුන්නදපාදී ඥානන්නදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී කියන මේ කලින් නැසූ වූ මේ ධර්මයේ කෙරෙහි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක් නැති කර ගන්නා ප්‍රතිපදාව පිළිබඳව මට ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥාව පහළ වුණා විඥාව පහළ වුණා ආලෝකයේ පහළ වුණා මෙලෙස දා බුදු පියාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමී කටපදාගේ සත්‍ය පළමුවෙන්ම දේශනා කොට වදාලා එදා සිට උන්වහන්සේ කිරුණම් මංචකයට පත්වන අවස්ථාව දක්වා සංසාරිස් වසක් මුළුල්ලේම දුක්ඛ නිරෝධ ගාමී කටපදාගේ සත්‍ය වශයෙන් වදාළේ මේ ආරෂ්ඨාංගික මාර්ගයයි. ඒක මේ පින්වත් අයට මනමින් පටපානම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සතිය සම්මා සමාධි මේ ආරෂ්ඨාංග මාර්ගයේ දිනු කිරීමයි අප කරන්නට ඕනන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් අපි පළමුවෙන් මේ පිළිබඳ සාකච්ඡාවෙන් හඳුන්වීමක් කරන්නේ අද අපි සම්මා සංකප්පයෙන් පටන් ගත්තොත් පතමෝ සුභික්ඛවේ සම්මා සංකප්පෝ නෙක්ඛම් සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ මේ සම්මා සංකල්පය මොකක්ද නෙක්ඛම්ම නෛෂ්කර්ම්‍ය කල්පනාවයි. අව්‍යාපාද කල්පනාවල් අවිහිංසා කල්පනාවල්. ඒවා අපේ සිත් තුළ දියුණුවන්න ඕන. මේකෙන් අත්හැර සමාගයේ ඉදurang තිනවන්නේ නැතුව කාමක ලෝකයෙන් ඈත් වෙලා බුද්ධ ජීවිතයෙන් ඈත් වෙලා මේ සතිය ලක්කට ගන්නට මෙහාට පැමිණී ඇත්තෙන්ම නෙක්ඛම්ම අදහස පෙරටුව නිසා නෛෂ්කර්ම්‍ය සංකල්පනාව මුඳුන්පත් වූ නිසා එබැවින් මේ තින්වත් අයගේ සංසාන තුල මේ වෙන විට ඒ සම්මා සංකප්පයේ එක් සංගයක් වූ නිස්සම්ම සංකල්පයේ වෙන්නට තිබින් මේ භාවනා කරන මේ සතිය තුළදී සමහර විට මෙසේ නෛෂ්කාරමේ වර්තනාමේ යුතුව මේ භාවනා වැඩ පිළිවෙල ආරම්භ කළා විචින් විට අපගේ සංසාන තුළ ආනිෂ සංකල්පයන් සංකල්පනාවන් කාම ලෝකවල පිළිබඳ සංකල්පනාවල් දූදරුවන් වසතිටි ගේදර වැනි දේවල් පිළිබඳ අදහස් පහළවන්නට පුළුවන්. ඒ මදහස් පහළවනොත් වහවහාම මේ අදහස් එතනම එතනම කපකපා හරින්නට ඕන. අපි යන්නේ මේ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ දිනු කිරීමට. එබැවින් ඒක ප්‍රතිවිද්ධ ධර්ම අපේ ශ්‍රස්තල ඇති වෙනකොට ඒවා ඇති වෙනු ගමන් නැති කරන්නේ නැත්නම් ඒවාට දිගින් දිගට සිත තුළ තව තවත් හඳ දක්වන්නට ඉඩ දෙනවා නම් ඇත්තෙන්ම මේ ආර්යශ්‍රාන්තික මාර්ගයේ අංග අප දිනු කරන්නේ නැහැ. දිනු වුණත් ඒ දිනු වීම සිදුවන්නේ මද වශයෙන් ප්‍රමාද වෙලා. එබැවින් මේ සතිය තුළම කාම සංකල්පනාවක් ආවොත් දූ දරුවන් පිළිබඳ සහෝදර සහෝදරයන් පිළිබඳ නැත්නම් සමාගයේ නෑදෑ හිත මිත්‍රයන් සම්බන්ධ කවර අදහසක් හෝ සම්බන්ධයෙන් අදහස් පහළ වුණොත් ඒක යෙදෙන සිල්පත් කරන්නට වන විශේෂයෙන්ම ලෝභ සහගත සිතක් ඇති වුණොත් වහාම ලෝභ සහගත සිතක් ලෝභ සහගත සිතක් නැත්නම් සිහිපත් වෙනවා සිහිපත් වෙනවා ආදී වශයෙන් මෙනෙහි කරලා ඒ සිත එතනම නැති කරන්නට ඕන. එහෙම කළේ නැත්නම් අපි මේ සංකල්පනාවලට වැටෙන සංකල්පනාවලට යට වෙනවා. මිච්ඡා සංකල්පනා දෙන්නේ නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. අපට ඉතාමත්ම අවශ්‍ය සම්මා සංකල්පනාවයි. එබැවින් මේ කාම සංකල්පනා දුක ජීවිත සම්බන්ධ බැඳීම් පිළිබඳව ඇතිවන අදහස් සියල්ලම මේ සතියෙන් තුළදී අයින් කරන්නට ඕන ඇති වෙන ඇති වෙන අවස්ථාවලදී ඒ වාට දිගින් දිගට සිත තුළ නලියන්නට ඉඩ දෙන්නට එපා. ඊළඟ එක තමයි ව්‍යාපාද සංකල්පනාව. මේ පින්වත් අය ව්‍යාපාද සංකල්පනාවට ප්‍රතිවිරුද්ධව අව්‍යාපාද සංකල්පනාව ඇති කරගන්නට ඕන. විශේෂයෙන්ම මෛත්‍රී සහගත සිතක් දෙතු වෙන්නට ඕන අපේ මේ මුළු භවනා කතිය තුළදීම. විශේෂයෙන්ම මේ ඇත අර ඕලානික වශයෙන් පවස්නා වූ දේශසහගත සිත් මේ කතිය තුළ ඇති නොවන්නට පුළුවන්. ඒත් අපි නොදැනුවත්වම අපට හොරා අපේ సంతාන තුළ මේ දෝමනස සහගත සිටිවිලි දැනටවන්නට බොහෝ දුරට අවස්ථාව ඉඩකඩ තිබෙනවා. අන් අය හැසිරෙන විලාසයන් දකිනකොට සමාජයේ භාවනාවට යම් කිසි කෙනෙක් පරිබෝධවන විදියට බාධා වන විදියට කටයුතු කරන විට නැත්නම් සමාජයේ අදහසට අනුකූලව යම් යම් දේවල් සිදු නොවන විට නැසිමඳු රෝදුරු පැමිණෙන විට ශාරීරික වේදනාවල් විසඳන්නට බැරුව බැරි වෙන තරමින් අධික වන විට සමහර විට අප නොදැනුවත්වම අපේ සිත්වලට ව්‍යාපාද නීවරණ ඇතිවන්නට පුළුවන්. අපි ගැටෙනවා. අපි නොසතුටටපත් වෙනවා. අපි යන්නේ චිත්ත පාරිශුද්ධත්වයක් ලැබීමට එදෙයින් අද පටන් මේ සතිය තුලදීම වැරදීමකින් හෝ ව්‍යාපාද සිටිවිල්ලක් නොසතුටක් තරහසිතක් ආවොත් ඒ සිත එතනම කපා හරින්නට ඕනේ ඒ සිත මෙනෙහි කරලා. තරහසිතක් තරහසිතක් නොසතුටක් නොසතුටක් ව්‍යාපාදයක් ව්‍යාපාදයක් වෙන ආකාරයෙන් සිහිපත් කරලා ඒ සිත එතනම කපා හරින්නට ඕනේ. එසේ කළොත් ඇත්ත වශයෙන්ම අපට මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙනවා. අපේ නීවරණ යටපත් කරන්නට අපට සිදු වෙනවා. මේ ව්‍යාපාද නීවරණට ප්‍රතිවිරුද්ධ ධර්මයක් තමයි අපි මේ ඇති කරන්න උත්සාහ ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළනවා ඔප්පන්නං කාමී සක්ඛන්නාදි වාසේති පජහති ඉනෝ දේති යන්ති කරෝති අනුභවං ගමේති උප්පන්නං ව්‍යාපාදිතක්ඛන් නාදි භාසේති පයහති විනෝදේති යන්තේ කරෝති අනුභවං ගමේති උප්පන්නං විනිශ්චාවිතක්ඛන් නාදි වාසේති පයහති විනෝදේති යන්තේ කරෝති අනුභවං ගමේති උප්පන්න උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පයහති විනෝදේති යන්තේ කරෝති අනුභවං ගමේති කියලා අපගේ සංස්කාර තුළ උප්පන්නම කාම විතක්කම් කාම විතක්කයක් ආවනම් නාදි වාසයේදී ඒක ඉවසන්නේ නැහැ. අපි ඒක පිළිගන්න යන්නේ නැහැ. පදහති ඒකයි කරනවා. නාදි වාසයේදී පදහති විනෝදයේදී සම්පූර්ණයෙන්ම ඇතට වීශ කරනවා. නාදි වාසයේදී පදහති විනෝදයේදී යන්ති කරෝති ඒකේ සුළු සුළු කොටස් වලට කඩලා අයින් කරනවා. අනභවං ගමේති නැවත නූපදින ආකාරයෙන් කටයුතු කරන. අපි යන්නේ මේ නැවත නූපදින ආකාරයෙන් කටයුතු කිරීමට ඒක පෙර මේ සංස්කාර තුළ මේ සතිය තුළදී යම් කිසි කාම විතක්යක් හෝ ව්‍යාපාද විතක්යක් හෝ එහෙම නැත්නම් විනිශ්චය විතක්යක් આવොත් ඒක වහාම අප නැති කර ගන්න ඕනේ. උපන්න උපන්නේ පාපකේ අක්ෂරේ ධම්මේ යම් කිසි අක්ෂර ධර්මයක් පාප ධර්මයක් පහළ වුණා නම් ඊර්ෂ්‍යාවක් හෝ වෙන දෙයක් හෝ අවස්ථාවක් ගන්නයක් පහළ වුණා නම් එතනම නාදිවාසීති ඒක පිළිගන්නට එපා. ඒක ඉවසන්නට එපා. ඒක වහාම ඉවත් කරන්න පදහති විනෝදේති. ඈතට ඈතට විශ් කරලා දාන්න. මේක කරන්නේ චිත්තානුපස්සනා භාවනා වැඩින ආකාරයෙන් එනේන ඒ අනවශ්‍ය සිතිවිලි මෙනෙහි කරමින් එතකොට අපේ සතිය දියුණුවෙනවා, චිත්තානුපස්සනාවත් වැඩෙනවා. ඒ එක්කම මේ ආරක්ෂාක මාර්ගයේ සම්මා සංකල්පයත් දියුණු වෙනවා. එම නිසා මේ පින්වත් අය ව්‍යාපාද විතර්ක වලට ඉඩ දෙන්නට එපා. විහිංසා විතර්ක අඩු වශයෙන් මధుරව පනච්ච නැත්නම් වෙනත් සතුන් විදිනකොට අපේ ශරීරයේ සමහරට අප නොදැනුවත්වම විහිංසා විතක්ක හිංසා කිරීමෙන් අදහස් පහළවන්නට පුළුවන් කිසිම නැසනඳුරුකටවත් මේ සතිය තුළ කිසිම හිංසාවක් මා කරන්නේ නැහැ කියලා දැන් අදිෂ්ඨානයක් කරගන්න ඕන. මේ සතිය තුළ මේ කින්වත් අය කවරකෝ ඇවිල්ලා සමාට බැන්නා. සතිය කදින්ම දෝෂාරෝපණය කළා. ගැටුවක් අත්පා කැපුවක් මරා දැම්මා. මා කයින් හෝ සිතින් හෝ වචනයෙන් මේ සතිය තුළ කිසිම වරදක් කිසිම විහිසාහිත කිසිම සත්‍යයක් කෙරෙහි ඇති කරගන්නේ නැහැ කියලා දැන් අධිෂ්ඨානයක් කරගන්න බුද්ධ සාක්ෂියට එකඟ වුණ හදවත පතුලෙන්න. එසේ එකඟ භාවයක් එසේ චිත්ත අධිෂ්ඨානයක් ඇති කර ගන්නකොටම මේ සම්මා සංකප්පය වැඩෙනවා අපි නොදැනුවත්වම. ඒ ගැන දැන් අපි කතා කළ ප්‍රමාණවත්. ඊළඟට සම්මා වාචාවත් අපේ සිත් තුළ වැඩෙන්න ඕන. විශේෂයෙන්ම අතමෝච පතමාද වික්‍රේ සම්මා වාචා මොනවද මේ සම්මා වාචාව කියන්නේ? මුසාවාදා වේදමණී කුෂ්ණා වාචා වේදමණී කස්සා වාචා වේදමණී සම්පස්සලාපා වේදමණී මේ පින්වත් අය අපි හිතනවා මේ සතිය තුළ බොරු කේලාම් පරස වචන නම් කියන්නේ නැතුව ඇති කියලා. ඉලේ සම්පත්තලාපා වේරමණී සිස් වචන නම් හිතවන්නට පුළුවන්. ඒකයි අපි නිරන්තරයෙන්ම මේ අයට ප්‍රකාශ කරන්නේ කතා බහ පුළුවන් තරම් සීමා කරන්නට ඕනේ. කවුරුත් කතා කළත් ඒකට පිළිතුරු දෙන්න යන්න තිපා කතාව භාවනාවට අතිශයින්ම පරිබෝධකර ධර්මයක්. අපි පිළිහෙළන ධර්මයක්. අපි පරිශාණයට පස්සනවා ඒ තුළින්. එම නිසා පුළුවන් තරම් කතාව අඩු කරන්නට ඕන. විශේෂයෙන්ම සම්පත්තලාප ගණේට වැටෙන කතා සම්පූර්ණයෙන්ම අයින් කරන්නට ඕන. මේ සතිය තුළදී යම් කෙනෙක් කතාවක් කරනවා නම් කතා කරන්නට තියෙන්නේ දස කතා කියලා කතා 10ක්. සීල කතාවක්, සමාධි කතාවක්, ප්‍රඥා කතාවක්. සීලේ සමාධිය ප්‍රඥාව පිළිබඳ කතාවක්. විමුක්තිය පිළිබඳ කතාවක්, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කතාවක්. විවේකයේ පිළිබඳ කතාවක් අසංසග්ගේ සංසග්ග නොවී සිටීම පිළිබඳ ඉදකලා සිටීම පිළිබඳ කතාවක්. වගේ පැත්තේ පිළිබඳ කතාවක්. මේ ආදී වශයෙන් අපේ භාවනාවට විතර වූ කතාවක් පමණක් කතා කරනවා නම් කතා කරන්නට ඕනේ. ඒකත් අවශ්‍ය නෑ භාවනා කරන කෙනෙකුට. එමෙන්නා පුළුවන් තරම් කතාවෙන් ඈත්වන්න කතාවෙන් ඈත් වෙලා මේ භාවනා ප්‍රතිය තුළදී මේ සම්පප්පලාපෙන් ඈත් වෙලා සම්මා වාචාව වඩන්න. මේ පින්වත් අයට ඇසෙන්නේ ප්‍රිය වචන දහම් වචන. ඒ ඒ වගේම මේ පින්වත් අය සිටියේ යුතු සිටිවිලි දහම් සිටිවිලි ප්‍රිය සූ සිටිවිලි. මේ ප්‍රිය පින්වත් අය විශේෂයෙන්ම අනවශ්‍ය කතාවෙන් ඈත් වෙලා අපේ දෙලොව යහපත පිළිගැනෙන කතා අපේ භාවනාවට කිසිසේත් ප්‍රයෝගී නොවන කතාවෙන් ඈත් වෙලා කටයුතු කිරීමට දැන් සිතා ගන්නට ඕනේ එහෙම කටයුතු කළොත් මේ පින්වත් අයට සතුටුවන්න පුළුවන් මේ සතිය අවසානයේදී අපි මේ සතිය අදගත කළා අනේ කිසිම අනවශ්‍ය කතාවක් අපි කළේ නෑ සම්පත්තලාපයක් අපි දෙවියේ නෑ කාම සංකල්ප අපේ සිත තුළ ඇති වෙන්නද අපි ඉඩ දුන්නේ නෑ ව්‍යාපාද දිනේ ශාසිතී අපි ඇති කරගත්තේ නෑ. තිබුණත් ඒවාට නැගී සිට ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නේ නෑ. අපි මේ ආදර්ශාංග මාර්ගයේ අංග වැඩුවා කියලා සතුටු වන්නට පුළුවන් මේ සතිය අවසානයේදී. නිර්වාණය සාක්ෂාත් කිරීමට නැළඹෙනත් අපි ආදර්ශාංග මාර්ගයේ එම නිසාම ගමන් කළ නිවනට සමීප වුණා කියලා සතුටු වන්නට පුළුවන්. මේ සම්මා සංකප්ප සම්මා වාචා කියන කොටස් දෙක. ඊළඟට සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා තවත් අංග දෙකක් තියෙනවා. මේ සම්මා කම්මන්තේ කියන එක අදහස් කරන්නේ නිවැරදි කර්මාන්ත කායික වශයෙන් සිදුවෙන වැරදි වලින් ඈත්වීම. මා කල්පනා කරනවා මා සිතනවා මේ තින්වත් අය කයින් කරන වැරදි අද මේ සතිය තුල අද පටන් කරන්නේ නැතුව ඇති කියලා. ඒ වගේම සම්මා ආජීවය කියන්නේ වැරදි අන්දමින් ජීවනෝපාය පවත්වන්නේ නැතිව වාසය කිරීම ධාර්මික වශයෙන් දැහැමෙච්චමින් ලැබුණු සූපසයෙන් අප මේ සතිය ජීවත් වීමට බලාපොරොත්තු වන ධාර්මික වශයෙන් නෙවේ. එබැවින් මේ අංග දෙක මේ අයගේ సంతාන තුළ નિરાශා નિરાයාසයෙන් වගේ වැඩෙනවා ඇති ඒ ගැන අප කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට සම්මා වායාම ඒක තමයි ඊටම වැදගත් කොටස. කතමෝජ බික්කවේ සම්මා වායාම මොනවද මහන්නේ මේ සම්මා වායාමයේ කියන්නේ? ඉද බික්කවේ බික්කෝ අනුප්පන්නානං පාපකානං නකසලානං ධම්මානං අනුපාදාය සංගං ජනේති වායමති විරියන්නාලබති සික්ඛම්පක් ගන්නාති පදහති උප්පන්නානං පාප උප්පන්නානං පාපකානං නකසලානං ධම්මානං පහානාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය දීයෝ භාවාය දීකුල්ලාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්හාති පදහති මේකයි සම්මා වායාමයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාමයේ අපි වඩන්න කියන්නේ මොනවද මේ අපගේ සංසාන තුළ ඇති වී ඇති අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට සංගම් ජනේති ඒ පිළිබඳ සම්පයක් ඇති කරගන්න ඕනේ කැමැත්තක් ෘචිකත්වයක් ඇති කරගන්නට ඕන වායමති ඒ සඳහා වෑයමක් කරන්නට ඕන විරයන් ආරම්භති වීර්යයක් ලබන්නට ඕන විරදෝ වීර්යයක් ඇතුළු ජීවත් වන්නට ඕන චිත්තම් පං ගන්නාදී සිත මනමින් පිළිටවන්නට ඕන ඒකේම වායනති නැවත නැවත වෑයම් කරන්නට ඕන නැවත නැවත උත්සාහ කරන්නට ඕන කුමක් සඳහාද නූපන් අක්ෂර ධර්මයන් සමාගයේ සංකාණ තුල නූපදීම සඳහා උපන් අක්ෂර ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ඒකයි අර සිතින් ඇතිවන උපන් අක්ෂර ධර්ම කාම විතක් ආදී ඇති වෙනකොටම ඒව ප්‍රහාණය කිරීමට අපි අර මා කණින් කී පරිදි කටයුතු කළ යුත්තේ ඒ වගේම නූපන්නා උපසල ධර්මයන් ඇති කර ගැනීම සඳහා උපන්නා උපසල ධර්මයන් දියුණු කර ගැනීම සඳහා අපගේ සංඛාන තුළ දැනට සෝවාන් මාර්ගයේ ඇතිවී ඇති ඇය සකදාගාම මාර්ගයේ නූපන් ධර්මයක් සකදාගාමී වූ අයට අනාගාම මාර්ගයේ නූපන් ධර්මයක් පළවෙනි ධ්‍යානය ලබපු කෙනෙකුට දෙවන ධ්‍යානයේ නූපන් ධර්මයක් කුසල ධර්මයක් දෙවන ධ්‍යානය ලබා ඇති කෙනෙකුට තෙවෙනි ධ්‍යානයක් දෙවන ධ්‍යානෙන් එහා ධ්‍යානෙකින් එක ලබා ඇති ඇත ඒන් ඒන් යහත ධ්‍යාන රූපන් ධර්ම එසේම අපේ සංසාන තුළ විදර්ශනා ඥාන පහළ වෙලා නැත්නම් උද්‍යප්ති ඥානය පහළ වෙලා නැත්නම් මේක අපේ නූපන් කුසල ධර්මයක් භංග ඥානය ඇති නොවී තිබෙනවා නම් බහිතපත්ඨාන ආදීනව නිබ්බිදා මුචික්කම්මිතා වැනි විදර්ශනා ඥාන පහළ නොවී ඇතනම් ඒවා අපේ සිත් තුළ නූපන් ධර්මයි සංඛාරපේක්ෂා ඥාන අනුලෝම ඥාන ගෝත්‍ර භෝඥාන ඉපදිලා නැත්නම් ඒවත් නූපන් ධර්ම. ඒ වගේම මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව, ශූන්‍ය බව මැනවින් අවබෝධ වෙලා නැත්නම් ඒවත් අපේ සංකාන තුළ ඇති නොවි ඇති නූපන් කුසල ධර්ම. මේ නූපන් කුසල ධර්ම සඳහා උපදීම සඳහා අපි වෑයම් කරන්නේ ඒ සඳහා ඡන්දයක් ඇති කරගන්නේ. ඒ වගේම මේවා ඇතිලා තිබෙනවා නම් ඒවා තව තවත් දියුණු කර ගැනීමට දීයෝභාවය වේකුල්ලාය. තව තවත් භාවනායි පරිපූර්ණය භාවනාවෙන් සම්පූර්ණ කිරීමට තව තවත් දියුණු කර ගැනීමට වේකුල්ලාය මහත් භාවයට පත් කර ගැනීමට අපි ඡන්දයක් සම්බන්ධ දැනේදී ඇති කර ගන්නට ඕනයි. වායමී වෑයම් කරන්නට ඕනේ වීර්යම් මාර්ගයේ විරිය පවත්වන්නට ඕනේ නැවත නැවත පදහාදී වීර්ය පවත්වාගෙන යන්නට ඕන. මෙහෙම කරනකොට විශේෂයෙන්ම මේ අය සම්මා වායාමයක් තමයි වඩන්නේ. ඒක සම්මා වායාමයේ වඩනකොට නැතිනේ ඉස්සං අතිපස්සහිතෝ භවිෂ්‍යති නැච අති වීනෝ භවිෂ්‍යති කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙනවා. මගේ සිත නැච අතිපත්තනිතෝ භවිෂ්‍යති අධික විනීරයට පත්වන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ අතිපතර වීර්යය භාවනාවට අනිත කරයි. ඒ වගේම නැච අතිනීනෝ භවිෂ්‍යති අතිදීන සත්‍යයට පත්ව අතිදීන කියනකින් අදහස් කරන්නේ කුසීත සත්‍යයට උනන්දු අනු සත්‍යයට කෝසජ්‍ය භාවයට පත්වන්නට ඉඩ දෙන්නේ නැහැ. අමේ විකාස හද උත්සාහයක් ඒ වගේ නිසා මද උත්සාහයක් නැතුව සම්මා වායාමයක් පමණට අවශ්‍ය විදිහට වෑයමක් අප පවත්වන්නට ඕන. එහෙම කරනකොට තමයි අපේ සම්මා වායාමයේ කියන මාර්ගාංගය වැඩෙන්නේ. අපි බොහෝ දුරට නිදිමතට යටවන්නේ අන්තිශාවක් නිසා නෙවෙයි බොහෝ අවස්ථාවලදී සම්මා වායාමයේ හරියට ක්‍රියාත්මක නොවන නිසා අපේ උනන්දුව මත වෙනවා. ඉතින් ටික අඩු වී යනවා පටන් ගන්න ජීවිතයේ ප්‍රමාණිකෝලව එන්නෙන්නම අපනදනවත් අපටත් හොරා අඩි අඩි යනවා අප නිදිමතට යට වෙනවා. නිදිමත ඇති වෙන හේතු රාශියක් තිබෙනවා මේ එකක් පමණයි. සමහර විට බාහිර බලපෑම් මගින් අද්භූත කර ඒ ආකර්ෂණයන් තුළින් නිදිමත ඇති කරනවා. ඒ නිදිමත ඇති කරන සාමාන්‍ය කෙනෙකුට අපහසුයි මේ භාවනාව තුළින් ඒවට වෙනස් යද පිළිවෙලවල් තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට මේ නිදිමත ඇතිවන්නේ ඒකට අවශ්‍ය වීර්ය අඩු වෙච්ච නිසා. එම නිසා මේ පින්වත් අය මේ සතිය පුරාම සම්මා වායාමයේ වැඩි දියුණු වෙන ආකාරයට කටයුතු කරන්න ඕන. නිදිමතට යටින්නේ නැහැ. නිදිමත එනකොටම අදින්ම සිතට ගන්න මම මේ මගේ සම්මා වායාමයේ අඩු වුණා මගේ වීර්යයේ අඩු වුණා මං නිදිමතට මේ රැකෙන්නේ එහෙම දෙන්න බෑ මම වීර්යය ඇති කර ගන්නවා කියලා බලවත් ඡන්දය බලවත් වීර්යය බලවත් අධිෂ්ඨානය එවෙලෙම ඇති කර ගන්නට ඕනේ නිදිමත ඔබට ඕනෑ විදිහට නසන්නට මා මීට පසු ඉඩ දෙන්නේ නැහැ නැත්කෝ කියලා සමන්තන සමන් අවවාදයක් කරගෙන අදිෂ්ඨානයක් කරගෙන නිදිමත පහ කර ගැනීමට උත්සාහ කරන්නට ඕන. පුළුවන් තරම් ඊර්යයක් මේ වෙලාවේ අධික වීර්යයක් ඇති කර ගන්නට ඕන. අතිශයින්ම නින්දට යටවෙනවා නම් ඉරියව්ව පවා මාරු කරන්න සිදු වෙනවා සමහර විට. ඉඳගෙන ඉන්නකොට භාවනා කරන විට මේ නිදිමත එනවා නම් වහාම ඉරියව් මාරු කරන්න නිදිමත යට කරන්නට බැරි නම් කවර ආකාරයකින්වත් සක්මන් භාවනාවේ කරන සක්මන් භාවනාවේ නිදිමත එනවා නම් පසුපසට සක්මන් කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් බොහොම හොඳයි පස්සෙන් පස්සට සක්මන් කිරීම අර ඉස්සරහට සක්මන් කරන එකට වඩා සතිය මනමින් පිටවන්නට පුළුවන් පසුපසට සක්මන් කිරීමෙන් මේකට සුදුසු ස්ථානයක් තියෙනවා නම් පමණක් සමතලාතන හැපෙන්නේ නැති තැනක් තිබෙනවා නම් පමණක් එසේ කළ හැකියි එම නිසා නිදිමත ඇති වෙනකොටම පුළුවන් තරම් හුස්ම බඩමේ පපුව පෙනහැලි කිරීමට අරගෙන හුස්ම පිට නොකර විනාඩියක් ඉතිරෙයි. විනාඩියක් නෙවෙයි ඉන්න පුළුවන් තරම් කාලයක්. නැවත හුස්ම පිට කරලා අය හුස්ම ගන්නේ නැතුව හුස්ම නොගෙනෙන්න පුළුවන් කාලයක් සිටින්න මෙසේ දෙතුන් පාරක් කරන විට නිදිමත අපේ සිත් තුළින් පහළ පහව යනවා. එසේ දැනෙන්නොත් අත් දෙකින් මේ ඇස් දෙකයි කන් දෙකයි හොත්තට හත් වෙන්නට අතුල්ලන්න පටලායන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශවදාරලා තිබෙනවා ඒක නිසා ඒක වැරදි උපදේශයක් නෙවෙයි. හදින් හත් වෙනදා අතුල්ලන්න කන් දෙක දෙක මේ ඇස් දෙක සම්මුලාදී. එතකොටත් නිදිමත යට වෙනවා. අපි මේ දීන දිත්ත නීවරණයට යට වෙන්නේ යට වෙන්නේ ඉඳලා මේ කෙලෙස් ධර්මයක් අපිට කරන්නට බැරි නිසා මේ විදිහට අපි සම්මා වායාමයේ පැවැත්තිය යුත්තේ. මායාමයකින් තොරව යහපත් වෑයමකින් තොරව ජීවනක් සාර්ථක කරන්නට බෑ මේ සම්මා වායාමයත් ප්‍රඥාව මිශ්‍ර විලාම කෙරෙන්නට ඕනේ අධික වීර්යය අනවශ්‍යයි කීවේ අධික වීර්යය අනිතකයි කීවේ අධික වීර්යයත් සමගම ප්‍රඥාව ප්‍රයාත්මක නොවන නිසායි ඒ හැම දෙයක්ම එකටම ප්‍රඥාව මිශ්‍ර වෙන්නට ඕන මිසු වෙන්නට ඕන එබැවින් සම්මා වායාමයේ මේ සතිය තුළම මේ පින්වත් අය සම්මාවක් වශයෙන් යහපත් වශයෙන් දිනු කිරීමට කටයුතු කරන්නට දැන් සිතා ගන්න ඕන. ඊළඟට ඉතාමත්ම වැදගත් එක සම්මා සති. මේ අයදාව නැතිම ධර්මයේ තමයි ඔය සම්මා සතිය කියන එක. අප නිතර නිතර ප්‍රකාශ කරනවා සෑම භාවනා 500කම වගේ මේ ඇති වැඩකත්වම පෙන්වන්න කරලා දෙනවා. නමුත් නොකරන්නේ මේකින්වත් අය එයමයි. සම්මා සති කතමාද වික්කවේ සම්මා සති මොකද්ද මහණෙනි සම්මා සති කියන්නේ ඉද වික්කවේ වික්කෝ කායේ කායානුපස්සී විරති වේදනාච වේදනානුපස්සී විරති චිත්තේ චිත්තානුපස්සී විරති ධම්මේසු ධම්මානුපස්සී විරති ආසාපි සංකජාන සතිමා විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්සං මේ සතිය දිනු වීමට නම් උපරිම වශයෙන් කතා කරන විට අර සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නට ඕන ආයන්පස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මේක වඩන්නේ නැතුව අපිට කවදාවත් නිවන සාක්ෂාත් කරන්නට බෑ ඒක නොසිතුවන දෙයක් එම නිසා අපි සතිමා සිහියෙන් යුතුව නුවණින් යුතුව කෙලෙස් තව නිරුපේන යුතුව ආකාප සංකජාන කියන්නේ නුවණ සතිය සතිමා කියන්නේ සිහිය සිහි නුවණින් යුතුව කෙලෙස් තව නිරුපේන යුතුව විනී ලෝකයේ අභිජ්ජා දෝමනස්සං සමාධි පංචස්කන්ධ ලෝකයක් බාහිර ලෝකයක් පිළිබඳව යම් කිසි අභිජ්ජා දෝමනස්සක් ඇලීමක් ගැටීමක් ඇති වෙනවා නම් ඒවා පහ කරමින් පහ කරමින් අපි මේ උත්සාහය කරන්නට ඕනේ. මම කලින්ම ප්‍රකාශ කළේ ඒකයි. ඇලීම් ගැටීම් ආශාවල් තරහව නැති කරගන්නට එපා ඇති වෙන්නට ඉඩ දෙන්නට එපා කියලා මේ සතිය තුළදීම. එබැවින් මේ බින්වත් අය ආනාපාන සති භාවනාව කරනවා නම් ඒ තුළින් වැඩෙනවා කායයන් පස්නාව. ඉන්දියෙන් ඇතුලින් භාවනා කරන අය තුළටත් අයගේ සිත් තුළත් ඇතිවන්නේ කායයන් පස්නාව දීවීම. තිරකුල් භාවනාව තුළත් එසේ මරණාන්තික භාවනාව කළත් එහෙමයි. සක්මන් භාවනාවේ නිරතුණත් කායාන පස්නා වැඩෙනවා. මේ අතරතුර අර කලින් කියපු විදිහට සිත් මෙනෙහි කරනට අනුවශ්‍ය එන සිතිවිලි මෙනෙහි කරනකොට චිත්තානුපස්සනාවල වේදනාවන් සිහිපත් කිරීම තුළින් වේදනාව චිත්තද දැනෙන නිදිමත ආදී ධර්මයන් සිහිපත් කිරීම තුළින් ධර්මානුපස්සනාවත් අපේ සිත් තුළ වැඩෙනවා. එබැවින් මේ පින්වත් අය මේ සතිය සම්මා සතිය දියුණු වන ආකාරයට වැඩ කටයුතු කරන්නට ඕන. අද මේ මොහොතේ මේ ඇගේ සිත් තුළ පවතින සම්මා සතිය අපි තුමු 105යි කියලා. මේ 105 හිත වෙනකොට 110ක්වත් ගන්නට ඕන. එහෙම නැත්නම් මේ සතිය ඉවරුණාට පස්සේ තිබ්බ සත්‍යයමයි නම් සමාගේ සම්මා සතිය මේ භාවනා පන්තියට සහභාගී වෙලා මේ භාවනා පන්තිය ප්‍රගුණ වීමෙන් පුහුණු කිරීමෙන් ඇති වැඩක් නෑ. මොකද ඉන්න තැනමයි සිටින්නේ. එහෙම නෙවෙයි අපි උත්සාහ ගන්නට ඕන උත්සුක වන්නට ඕන. දවසින් දවසම අවතාවක් තවතාවක් සම්මා සතිය දිනු කීමට ඒ සඳහා සතියෙන්ම කටයුතු කරන්න ඕන. අපි වාඩි වෙලා භාවනා කරන වෙලාවට ඒ අරමුණේම සිත පිහිටවන නැතින වෙලාවට සතිය නැහැ. ඊළඟට සක්මන්ට ගිහින් සමහරට සතියෙන් සක්මන් කරනවා. නැවත ආ භාවනා කරන ආසනයේ එළවිට සක්මනේ සිට සතිය නැහැ. නෑ ඒ දෙකේම සතිය පැවැත්වලා සමහරට ආහාර ටික ගන්න විට තේ ටිකක් බොන විට සතිය නෑ. වැටකිලි කැටකිලි වලට යන විට සම්මා සතිය නෑ. පහ කුටි වලට ගියාට පස්සේ සතිය ගිහිල්ලා මේ සීමාවෙන් ඈතට. එම නිසා ඒ විදිහට කටයුතු කරලා අපේ සම්මා සතිය දිනු කරන්නට බෑ. සම්මා සතිය දිනු වීමකින් තොරව පසුව කියන සම්මා සමාධිය සම්මා දිට්ඨියත් ලැබවන්නේ නැහැ. එතකොට සතියේ මූලික වෙනවා පදනම් වෙනවා අපේ සම්මා සමාධියට අපේ සම්මා දිට්ඨිය දියුණු වීමට මේ සතියේ තියෙන වැදගත්කම ඉතාමත්ම මැනවින් අවබෝධ කරගන්න. එබැවින් අද පටන් මේ සතිය තුළම මේ මොහොතේ පටන් මුළු සතිය පුරාම සීලවලින් යුතුව කටයුතු කරන්නට කිසිම කර්තව්‍යයක් අතපසු නොකර සිහි නොකර නොකරන්නට ඉතා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ නොඑක ආකාරයෙන් පැහැදිලිව ප්‍රකාශ කළා විස්තර කළා. එබැවින් ඉඳගෙන ඉන්න ඉරියව්වේදී පමණක් නෙවෙයි සක්මන් කරනකොට සතිය පිළිගන්නට ඕන. සක්මනේ ඉඳගෙන ඉන්නේ ඉඳගෙන භාවනා කරන කෙනෙක් පැමිණෙන විට සතිය පවත්වන්නට ඕන. ඉඳගන්නකොට සතිය අතපය හකුලනකොට ඒවා සිහිපත් කරලා හකුලනවා හකුලනවා ආදී වශයෙන් සතියනේ පිළිපන්නට ඕනේ. වටපිට බලනකොට එකපාරට බලන්නේ නැහැ. ආලෝකිතේ විදෝ කිතේ සම්පජානකාරී හෝති. ඈතම ඈත බලනකොට සතියෙන් නුවණින් යුතුව කටයුතු කරන්නේ. ඒ වගේම මේ ඇඳගෙන සිටින රෙදි පෙර දිහාට න්යාට සකසා ගන්නකොට සංඝාතපත්ත චීවර ධාර්මී සම්පජානකාරී හෝති. මේම සිහි නුවණින් සම්පජානකාම කරන්නට ඕනේ. වැසිකිලි කැසිකිලි කරනකොට කෑම දීම කනකොට ඒ වගේම හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට යනකොට රතේ පිටේ නිසින්නේ සුත්තේ ගාමසේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හොති. මේ කතා කරනකොට තුන්නී භාවයේ ඉන්නකොට ඉඳාගෙන සෑම අවස්ථාවකදීම සතියෙන් කටයුතු කරන්නට උත්සාහ ගන්න ඕනේ. අපි භාවනා කළා කියන අවුරුදු 20ක් 25ක් කවම දිනුවක් නැහැ කියලා කන්න කෙදිරි ගන්න. මොකද තමන් ළඟයි වරද. තමා මේ ආර්යචාර මාර්ගය දිනු කරන්න උත්සාහ ගත්තේ. කලේ ඊළඟට අර කර්මස්ථාන ආචාර්යවරයාට නැත්නම් භාවනා මධ්‍යස්ථානයේද භාවනා මාර්ගයට අපි දොස් පාරනවා. අපේ තුල වරද අවරදට අතිලියම් කළ සිත් අපේ විසින්මයි. එම නිසා මේ පින්වත් අයට අද නැවතත් මේ තරම් අවධානයෙන් කටයුතු කරන්නේ මේ යටි වැදගත්කම අපි මැනවින්ම අවබෝධ කරගෙන තිබෙන නිසා සතියෙන්ම කටයුතු කරන්න උත්සාහ කරන්න ඕන. සම්මා සතියෙන්. මෙහෙම සතියෙන් දියු වැඩ කටයුතු කරනකොට සම්මා සමාධිය වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊළඟ අංගය පතමෝච වික්‍රේ සම්මා සමාධිය මොකද්ද මේ සම්මා සමාධිය කියන්නේ? ඉද වික්‍රේ වික්ඛු වැඩ කරන්නේ. අතමෝච වික්‍රේ සම්මා සමාධිය මොකද මේ සම්මා සමාධිය කියන්නේ? ඉද වික්‍රේ වික්‍රෝ විච්චිය කාමී විච්ච අපසුලේ ධම්මේදී සරිතක්කං සවිකාරං විවේකජම් වේ සුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති. මේ භාවනා කරන කවරෙකු විසින් හරි සම්මා සමාධිය වැඩනවා නම් කාමයන්ගෙන් ඈත් වෙලාම විවිච්චේව කාමීහි අවස්ථාව වෙනකොට මේ සම්මා සමාධිය ඇත්ත වශයෙන්ම පළවෙනි ධ්‍යාන තත්ත්වයට සුස්ත විදර්ශක කිව්වේ උනත් දියුණු වෙනවා. එතෙන් හිතන්නට එපා මේ පින්වත් අය අපට පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නට ඕන දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවා ගන්නට ඕන සම්මා සමාධිය ඇති කර ගැනීමට කියලා. එහෙම නෙවෙයි මේ පින්වත් අය කරන භාවනාවේ සිත පිහිටවාගෙන අරමුණේ සිත නැනමින් පිහිටවාගෙන සිටිනකොට අප නොදැනුවත්වම සම්මා සමාධිය වැඩි දියුණු වෙනවා. මේ සම්මා සමාධිය විදර්ශනා භාවනාව කරනකොට දියුණු වෙනවා. ඒ විදර්ශනා සමාධියේදී අත් වශයෙන්ම අපි විදර්ශනා භාවනා කරනකොට අපට හමුවන හමුවන සෑම අරමුණක්ම එකක්වත් අතිපසු නොකර සිහිපත් කරන්නට පුළුවන් වන විට අපට ක්ෂණික සමාධි තත්ත්වයක් උද්ගත කරගන්නට පුළුවන් ලාභාලසනික සමාධි තත්ත්වයක්. ඉනේන සෑම සෑම අරමුණක් තුළම සමාධිය පිහිටීමේ ශක්තිය. මේ ලාභාලසනික සමාධිය සංස්කාරිතේ ඥානයේ වෙන විසස් විදස්නා ඥාන තත්ත්වයට පත්වනකොට විශාල ගැඹුරු සමාධියක් බවට විදර්ශනා සමාධියක් බවට පත් වෙනවා. ඒ ගැඹුරු විදර්ශනා සමාධිය ඇතිවීමට නැත්නම් අර සමත වශයෙන් ලැබෙන පළවෙනි ධ්‍යානාදී සමාධිය ඇති කර ගැනීමට අපි උත්සාහ ගන්නට ඕන ඒ සඳහා කළ යුත්තේ අරමුණින්ම සිට නැවත නැවත පිහිටවන්නට උත්සාහ කිරීම අපේ ගතන ලබන භාවනාවේ සිට පිට යන්නට ඉඩමදී ඒ අරමුණින්ම සිට මනමින් පිහිටවන්නට ඕන පිම්බීම නැතිවීම භාවනාව හෝ ආනාපාන හෝ පිළිකුල් හෝ මරණ සති හෝ කවර භාවනාවක නිරත වුණත් ඒ කරන භාවනාවේම ඒ අරමුණේම සිට නැවත නැවත නැවත නැවත උනන්දුවෙන් පිළිටවන්නට අපි උත්සාහ ගන්නට ඕනේ සම්මා සමාධිය වැඩෙන්නට. මෙන්න මෙලෙසින් සම්මා සමාධිය අපේ සිත් තුළ ප්‍රමාණිකෝල වැඩෙනකොට අපිට සම්මා දිට්ඨිය පහළ වෙනවා. මෙතන සම්මා දිට්ඨිය කියන එකෙන් අදහස් කරන්නේ මා විස්තර කරන්නට මේ සිටියෙන් අදහස් කරන්නේ විදර්ශනා භාවනාවට අපේ භාවනාවට අදාළ පරිදි පහළ වෙන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේ විවිධ අර්ථ තියෙනවා. ඒ එක්කම නෙවෙයි මේ අර්ථ ප්‍රකාශ කරන්නේ. අපේ භාවනාවට අවශ්‍ය නිවන සාක්ෂාත් කිරීමට අවශ්‍ය සම්මාදිට්ඨිය අපේ සිත්වල පහළවන්නට ඕන. ඒ සම්මාදිට්ඨිය යහපත් දැක්ම, යහපත් ප්‍රඥාව පහළ වීමට නම් අර කලින් කියපු සතියක් සමාධියක් ඉතාමත්ම අවශ්‍යයි. ඒ සතිය සමාධිය ඇති කර ගැනීමට අපි ඊට ප්‍රථමයෙන් කිව්ව ප්‍රකාශ කළ සම්මා සංකල්ප මේ හොඳ සංකල්පන සම්මා වාචා හොඳ වාචාවල් වචන ඒ වගේම සම්මා වායාමයේ යහපත් වෑයමේ සාමත්න අවශ්‍යයි මේ විදිහට ආර්යසත්‍ය මාර්ගයේ වැඩෙන ආකාරයෙන් දිනු වන ආකාරයෙන් අපි කටයුතු කරනකොට සම්මා සති සම්මා සමාධි දියුණු වේගෙන යනකොට අපට නොදැනුවත්වම අප නොදැනුවත්වම අපේ සිත් තුළ සම්මාදිට්ඨිය පහළවන්නට පටන් ගන්නවා. මෙහිදී විශේෂයෙන්ම සම්මාදිට්ඨිය කියලා අදහස් කරන්නේ මේ සංස්කාර ලෝකය ඇත්ත වශයෙන්ම මේ භයානක දෙයක්. මෙහි රැඳී සිටින ඒකාන්තයෙන්ම දුක. මේ සංස්කාර ඒකාන්ත වශයෙන්ම නිත්‍ය නොවන ධර්ම, අනිත්‍ය ධර්ම. මේ ඔක්කොම ධර්මයන් අනාත්මයි. මේ සංස්කාරයේ කාන්ත වශයෙන් දුකයි. කියන ආදී වශයෙන් අවබෝධයක් ඇතිවීම, ප්‍රඥාවක් පහළ වීම, යහපත් දර්ශනයක් ඇතිවීම, සම්මාදිට්ඨිය ඇතිවීමේ මූලික අවස්ථාව භාවනා කර්තව්‍ය තුළදී. එබැවින් මේ විදිහට මේ සම්මාදිට්ඨිය ඇතිවන ආකාරයට කටයුතු කිරීමට නම් අපි සති සමාධිය දියුණු කරන්නට ඕන සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්නට ඕන. මේ විදිහට වඩනකොට අපිට පේනවා මේ සංස්කාර ඔක්කොම ඇති වෙනවා නැති වෙනවා. නැවත ඇති වෙනවා නැවත නැති වෙනවා. මේ දර්ශනය දැකීම සම්මා දිට්ඨිය. මේ සංස්කාර ඇති වෙනකත් ඉස්සෙල්ලා දිඳි දිඳි යනවා. වහවහ නැති වෙනවා. ඒකත් සම්මා දිට්ඨිය. මේ සංස්කාරයන්ගේ ගැටීම පැවතීම ඒකාන්තයෙන්ම දීජනක දෙයක් මේවා පහසල යුතු ධර්ම මේ අදහස් පහළ වීමක් සම්මාදිට්ඨිය ඇතිවීමක් ඒ වගේම මේ සංස්කාරයන්ගේ ආදීනවය මේ පැවතීමේ තියෙන බාහනකම මනමින් මනමින් තව තවත් ගැඹුරින් ගැඹුරින් තේරෙන්නට පටන් ගන්නවා ඒකත් ඒ ආදීනයන් සංස්කාරයන්ගේ දැකීමක් සම්මාදිට්ඨිය ඇතිවීමක් ඒ වගේම මේ සංස්කාරයන් අතහලිතී අතහලිතී මේවා සබාවන කවදාවත් හසුරෙන බැලවීමට දෙන්නේ නෑ මේ සියලුම ධර්ම කිසිදයක් උපාදාන කරන්නට නෙවෙයි තියෙන්නේ සියලුම ධර්ම අත්හැරීමට අත්හැරීමටයි තිබෙන්නේ කියන අවබෝධය අපේ සිත් තුළ පහළ වෙනවා නම් අන්න ඒ ඒ සංකල්පනාවත් සම්මා දිට්ඨිය හා සම්මිශ්‍ර වූ එක ඒකත් සම්මා දිට්ඨියක් ඒ වගේම මේක ඒකාන්ත වශයෙන් දුක්ඛ මේ දුක් ඇතිවෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ සංස්කාර අපි අල්ලාගෙන සිටින නිසාය. මේ සංස්කාර අල්ලාගෙන සිටින තාකල් දුක් ඇති වෙනවා. මේ සංස්කාර අතහැරීමයි දුක නැති කිරීමට කල යුත්තේ අන් කිසිවක් නෙවෙයි. සමාධි පංචස්කන්ධේ මේ මගේ ඇඟටත් හරින්නට ඕන. බාහිර ලෝකයටත් හරින්නට ඕන. සතර විශ්වයම අපිත් හරින්නට ඕනේ කියලා අත්හැරීම සිදුවන විට සම්මා දිට්ඨිය අපේ සිත් තුළ පහළ වෙනවා. මෙහිදී අවසාන වශයෙන් ඇති වෙන චිත්ත සංස්කාරය පවා නිර්වාණය ගැන අපේක්ෂාවක් ඇතනම් ඒ අපේක්ෂාව සහිත සියලුම සංස්කාර අත්හරින්න ඕනේ කියලා අවබෝධය ඇති වෙන ඇති වෙලා සංස්කාර සම්පූර්ණයෙන් අත්හරී දිලිහි යන විට සංස්කාර විරෝධය දකින විට අපට සම්මාදිට්ඨියයි පහළවන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකතමාද වික්‍රේ සම්මාදිට්ඨිය මොකද මහණ සම්මාදිට්ඨිය කියන්නේ යම්කෝ වික්‍රේ දුක්ඛ ඥානං දුක්ඛ සංදී ඥානං ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ දුක පිළිබඳ අවබෝධය. විශේෂයෙන්ම සංස්කාරයන්ගේ පැවැත්ම මේ කාන්ත දුකක් කියන අවබෝධය. අපගේ චිත්ත පරම්පරාව අඛණ්ඩ ලෙස නිරත ගමන් කිරීමම ඒකාන්ත දුක්ඛ සත්‍ය බව අවබෝධ වීම සම්මා දිට්ඨිය. මේ දුක් සමයේ ඒ වගේම දුක් සමුදය මේවා අල්ලාගෙන සිටින තාක්කල් ඇතිවීම මේ දුක ඇති වෙනවා. ඒ අල්ලා ගැනීමේ සංඥා පස්පසින් මෝඩකම තිබෙනවා. මේ අල්ලා ගන්නා තාක්කල් අපි දුකේ අතහැරාට පස්සේ සම්පූර්ණයෙන් අතහැරියට පස්සේ අපේ විමුක්තිය ඒක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මේ විදිහට අතහැරී අතහැරී ගොස් සියලුම සංස්කාර අතහැරී සංස්කාර නිරෝධය දැකීමයි දුක්ඛ නිරෝධය සත්‍ය අවබෝධ වීම. මේකයි අපේ සම්මා දිට්ඨිය වර්ධනය වෙන්නේ මෙලෙසිනුයි. එබැවින් අපි මේ සතිය තුළම අවංකවම උත්සාහ කරන්නට ඕන මේ සම්මා දිට්ඨිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමට ඒ සඳහා අපලෙත්තේ අන්තිශයක් නෙවෙයි. බාහිර කතා බහින් ඈත් වෙලා අනවශ්‍ය සිතිවිලි සිත තුළට එන්නට ඉඩ නොදී එනේන පාපකාරී අකුසල ධර්මයන් සිහිපත් කරමින් අතහැරමින් අතහරමින් කටයුතු කරන්නට ඕන. ඒ අතරම මේ වායාමයේ වෑයම උත්සාහය යහපත් සම්බන්ධයෙන් පවත්වන්නට ඕනේ අධික වෑයමක් ඇත්තරලා අති දීන තත්ත්වයට පත්වන්නේ නැතුව නිදිමත දෙයට වෙන්නේ නැතුව සම්මා වශයෙන් යහපත් වශයෙන් වැළැන පවත්න්නට ඕන. එසේ පවත්නකොට සතිය ඉතාමත්ම අවශ්‍යයි. සතියෙන්ම කටයුතු කරන්නට ඕන. කරන කරන භාවනා අරමුණේම නැවත නැවත සිහිය පිහිටුවමින් පිහිටුවමින් කටයුතු කරන්නට ඕන. මෙසේ සති සමාධි දියුණු වෙනකොට විදර්ශනා ඥානයන් විදර්ශනා ඇසින් සංස්කාර ලෝකයන් දෙස බලන විට මා අර කලින් කියපු ආකාරයෙන් සම්මා දිට්ඨිය අපේ සිත් තුළ පහළ වේවි. ඒ සම්මා දිට්ඨිය පහළ වීම තුළින්මයි අපට දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ මේකින්වත් සෑම දිනකටම මේ සතිය තුළදී දවස් පැයෙන් පැයම ඒ වගේම වරින් වරම දවසින් දවසම මේ ආදර්ශාන්ත මාර්ගයේ අංගයන් දිනු වේවා සම්මා සතිය වැඩේවා සම්මා සමාධිය වැඩේවා ඒකාන්ත වශයෙන් මේ සම්මා දිට්ඨිය පාල වේලා මේක දුකක් කියලා මේක දුක් ඇතිවීමේ මේ දුක් නැති කිරීමේ මාර්ගය කියන අවබෝධය තුළින් දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගෙන මේ භූමිය තුළදීම මේ සතිය තුළදීම මේ සෑම දිනාටම අමා මහ නිවනේ සැනසීමට වාසනාව ශක්තිය ලබා වේවා කියලා අපි ආශිර්වාද ආශිර්වාද කරනවා. මේ පස්කපාසිකලේ ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳ කිසි හැඳින්වීමක් අප මේක ප්‍රායෝගික ධර්මයක්. ආර්යෂ්ඨාංග මාර්ගයේ පොතේ තියෙන ධර්මයක් නෙවෙයි අපේ සංඥාවට සංඥාවල් මත කරලා දෙන සංඥාවට යට කරන ධර්මයක් නෙවෙයි ආර්යෂ්ටාංග මාර්ගයෙන් ත්‍රිපිටකයේ කියන සෑම දෙයක්ම දැනෙන්නේ කියන සුත්‍රයකට ඒකෙන් සතේකටවත් වැඩක් නැහැ අපි දැන් මේ පිටකේ කටපාඩම් කරගෙන හිටියත් සූත්‍ර පිටකේ කටපාඩම් කරගෙන හිටියත් ආර්යශාන්ත මාර්ගයේදී එන සියලුම කොටස් සම්පූර්ණයෙන් අප පාඩම් කරගෙන හිටියත් ඒකින් අපට ඇති වැඩක් නැහැ මා මේ කියපු විදිහට ආර්යශාන්ත මාර්ගය අපි වඩන්නට ඕන එසේ වැඩිමින් තමයි අපට නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ එමේ ශාමීකින්වත් අය අද දවසේ ආගිය මාසයේ ගිය සතියේදී ගිය මාසයේ භාවනා සතියේදී අපි ප්‍රකාශ කළේ පළවෙනි දවස් දෙක තුල සතර කමඨහන් වඩලා ඊට පස්සේ විදර්ශනා භාවනා කරන්නට කියලා ඒක හොඟක් හොඳට කෙරෙන බවයි අපිට තේරුනේ. එම නිසා අද මේ පින්වත් අය පළමුවෙන් බුද්ධානුස්මතිය වැඩලා සවස් කරුවේ මෛත්‍රී භාවනාවට නිරත වන්න. මේක අදාළවන්නේ භාවනාව දියුණු නැති ආරම්භක අයට පමණයි. විශේෂයෙන්ම භාවනාව ගැන කිසිවක් නොදන්නා අයට සිටින්න පුළුවන් මේ අතර ඒ අය කරුණාකර නමයේ සිට හමුවන්න අපි ස්වාමීන් වහන්සේ නමක් මේ ඉදිරියෙන් දිස්සන කුටියට එවනවා. උන්වහන්සේ ඉතා කරුණාවෙන් සියලුම කරුණු පැහැදිලි කරලා දේවි. මූලික ඔබට සිය අයට ගන්න පුළුවන් නම් හැම ආරිට 10 ආමාර දක්වා එතකොට ඒ සෑම කෙනෙක්ම මාගේ බුද්ධානුස්සති භාවනාව කිරීමත් ඒ වගේම මෛත්‍රී භාවනාව විදිහට කිරීමත් අද දවසේ කිරීම ඉතාම සුදුසුයි. ඊට පස්ව පිළිකුල් භාවනාව, ධර්මානුස්සති භාවනාව කරලා මූලික කර්මස්ථානීය ඒ කර්මස්ථානයේ අපේ සිත පිහිටවන්නට පුළුවන්. ඒ මූලික කර්මස්ථානයේ මුකකුමක් වත් සමන්නේ ආනාපාන ආස්වාස ප්‍රාස්වාසෝ කින්දීන් ඇතිවීම කවර භාවනාවක් වුවත් කමක් නැහැ. එබැවින් දැන් අප පූර්ව සිදු කරන පූර්ව සිදු කරලා ශ්‍රවණ බුද්ධානුස්සති භාවනාව කරමු. ඒ බුද්ධානුස්සති භාවනා කරන ආකාර අපි 16ක් කලින් ප්‍රකාශ කරලා තිබෙනවා. කිසිම තේරුමක් දන්නේ නැති කෙනෙකුට බුද්ධෝ කියන වචනේ පවා සිහිපත් කිරීම බුදු ගුණයක බුදු ගුණයක් බුද්ධෝ කියන්නේ. ඒක පවා ප්‍රමාණවත් වෙනවා පරමද්දුත්ත ඒක පුරුදු වුණාට පස්සේ නව අරහදී ගුණ අරහන් ආදී ගුණ නවයේ සිහිපත් කිරීම ඉතාම සුදුසුයි. බොහෝම හොඳයි මුලින්ද අදට අපේඳලා මුලටත් ඒක සිහිපත් කරන්න පුළුවන්. එය තවත් දිනු කෙනෙක් සිටිනම් තවත් මනස දිනුනාම තමයි පුළුවන් එක එක ගුණයක් තුළ තියෙන අරහන් කියන්නේ ඇයි කියන පදේ අර අරහන් කියන පදේ අරන් අරහන් කියන්නේ ඇයි කියලා විමසමින්සා බැලීම. ඒකත් බුදු වෙන භාවනාවක්. එයයි එහාට කරන්නට පුළුවන් එහි තියෙන අනු අනු කොටස නැවත නැවත විශ්ලේෂණය කරමින් දෙදමින් භාවනා කිරීම. තවදුරටත් දියුණු කෙනෙකුට බුදුගුණ භාවනාව විදර්ශනා ඇතින් කරන්නට පුළුවන්. භාවනාව දියුණුව සඳහා මා ඒ පිළිබඳ වචන කීපයක් ප්‍රකාශ කරනවා බුදුගුණ භාවනාව නිදර්ශනාවට යොමු කිරීම යොමු කරන්නේ කොහොමද කියන එක. මේක මේ ආධුනිකයාට නෙවෙයි පටන් ගන්න ආයත නෙවෙයි භාවනාව දියුණු ආයත විදර්ශනාව තරමත්ව දියුණු ආයතයි ප්‍රයෝජනවත් වන්නේ ඒ ඇයි ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. බුදුගුණ භාවනාව විදර්ශනාවට නගන්නේ මෙහිමයි. ඒක මේ මේ මා කියන ක්‍රමයන් කිසිම පොතපතක කිසි තැනක දක්නට අහන්නට නැරඹෙන ක්‍රමයක් කරලා බලන්න. අපි ගන්නවා අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ ආදී ගුණ නම්. එයා තැනක ගුණයක් නැතිපත් කරගෙන තීපත් කරගෙන යනවා හිත ටිකක් සමාධිමත් වීමට. ඊට පස්සෙ අරහන් කියලා තීපත් කරලා සම්මා සම්බුද්ධෝ කියලා තීපත් කරනකොට අර අරහං සහ සම්මා සම්බුද්ධෝ කියන පද දෙක සිහිපත් කරන අතරතුර කාලය හිස් ස්වરૂපයක්. අන්න ඒ හිස් ස්වરૂපයේ දේශ බලනයි කියන්නේ අරහං සම්මා සම්බුද්ධෝ. අර අරහං හා සම්මා සම්බුද්ධ කියන වචන දෙක සිහිපත් කරන කාලය තුළ කිසිවක් නොසිතෙන තැනක් ඇති වෙනවා. ඒ කියන්නේ කිසි දෙයක් නැති හිස් ස්වરૂපයක්. ඒ හිස් ස්වરૂපයේ දේශ බලනවා. සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න සම්මා සම්බුද්ධය විද්‍යාචරණ සම්පන්නය අතරත් මෙලෙස කිස් බවක් තියෙනවා. මේ විදිහට ගුණ නවයේම එක් ඉහිපත් කරන එක එක ගුණ දෙකක් අතර පවතින කිස් බව දෙකක් බලනවා. අරහන් සම්මා සම්බුද්ධ අරහනා සම්මා සම්බුද්ධ අතර කිස් බවක්. සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න ඒ දෙක අතර කිස් බවක්. විද්‍යාචරණ සම්පන්න සුගතෝ ඒ දෙක අතර කිස් බවක්. මෙන්න මේ විදිහට හිස් බවවල් ඉස්සෙල්ලා බලනවා. ඒ කියන්නේ අපේ සිතේ සිතිවිලි ඒ වෙලාවේ නැහැ. අරහන් කියන වෙලාවට ඇති සිතිවිලි ටික අරහන් කියන එකම නැතිලා ඉවරයි. සම්මා සම්බුද්ධ කියනකොට ඇතිවෙන්නේ වෙනස් සිතිවිලි ටිකක්. එතකොට අරහන් හා සම්මා සම්බුද්ධ කියන සිතිවිලි අතර කිසිවක් නොසිතා සිටින කාලය තුල සිතිවිලි නැහැ. අන්නේ නිසිතිවිලි නැති ස්වરૂපයටයි අපේ අවධානය යොමු කරන්නේ. මේක සමාධි ප්‍රඥාව නැති කෙනෙකුට කරන්නට බෑ. උත්සාහ කරලා නිකම් මේ නියුල් තත්ත්වයක් ඇති කරගන්න එපා. දිනු කෙනෙක් පමණයි කරන්න මේ ත්‍ස්තිය. එහෙම කරලා ඊට පස්සේ අර අරහන් කියලා හිතපු සිතුවිල්ල සම්මා සම්බුද්ධ කියනකොට නැති යනවා. අරහන් අරහන් අරහන් පළවෙනි අරහන් එක්කෙක සිටින්න දෙවෙනි අරහන් කියනකොට නෑ. දෙවෙනි අරහන් කියන සිටින්න තුන්වෙනි අරහන් කියනකොට නෑ. සම්මා සම්බුද්ධ කියනකොට අරහන් කියනවා ඔක්කොම ඉවරයි. සම්මා සම්බුද්ධ කියන ගුණය සිහිපත් කරනකොට විද්‍යාචාර සම්පන්න ගුණය සිහිපත් කරනකොට සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ කියන සියලුම සිටිවිලි එතනම නිරුද්ධ වෙලා. අනිත් කීට ගිහිල්ලා මෙන්න මේ අත්බුද්ධිය ගුණය සිහිපත් කරනකොට විද්‍යාඥ සම්පන්න ගුණය සිහිපත් කරනකොට සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ කියපු සියලුම සිතුවිලි එතනම නිරුද්ධ වෙලා. අනිත්‍යයට ගිහිල්ලා. මෙන්න මේ අනිත්‍ය දකිනවා එක එක ගුණයක් වලින්. පළමුව දැක්කේ ඒක ගුණයක් අතර තියෙන ශිෂ්‍ය රූපය දෙවනට දෙවනම මේ දකින්න කියන්නේ එක එක ගුණයක් සිහිපත් කරන විට ඇති වෙන චිත්ත සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය සත්‍යය මෙසේ බුදු ගුණ නමීම අනිත්‍ය தත්ත්වය දැක දැක වහනා කරන බුදු ගුණ වල අනිත්‍ය කියන්නේ අපේ සිත් තුළ පවතින අනිත්‍ය. බුදු ගුණ කියන්නේ අපේ සිත් තුළ බුද්ධ ප්‍රතිමාවක් තුළ නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේට කරන උදරුවක් කියලා වැරදි හිතන්න එපා. අපි පරමාර්ථ වශයෙන් කතා කරන්නේ. එතෙන් බුදුගුණ අපේ සිත් තුළ ඇදීමේ බුදුගුණ සිහිපත් කරනකොට අපේ සිත් ඇතිලා නැතිලා යන අන්තිමක් නෙවෙයි. එම නිසා මේ චිතිවිලි වල මේ චිත්ත සංස්කාර වල අනිත්‍යතාවය බල බල භවනා කරනවා. මෙහෙම භවනා කරනකොට අපිට අර එක එක ಗುಣ දෙකක් අතර පවතන හිස් බවක් තේනවා. ඒ වගේම ඒ ඒ ගුණේ සිහිපත් කරන විට ඇති වූ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වરૂපයක් වැටහෙනවා. මෙහෙම අනිත්‍ය ස්වરૂපයේ වැටුණාට පසුව අරහන් කියලා සිහිපත් කරනවා ඒක කියලා තුල පහළ වෙච්ච සංඥාව. අරහන් අරහන් කියනකොට සංඥාවක් පහළවන්නේ. ඒ සංඥාව නිරුද්ධ වෙනවා සම්මා සම්බුද්ධෝ කියනකොට. සම්මා සම්බුද්ධ කියන්නේ අපේ සිත තුළ තියෙන සංඥාවක්. අනු කිසිවක් නෙවෙයි. සිත තුළ සංගීම් මාත්‍රයක් ඇති නැති යාම සංඥා මාත්‍රයක්. ඒ සංඥාවන්ගේ මෙලෙස සිදුවන අනිත්‍යතාවය ඊළඟට බලනවා. දැනගුණ නම් මේ විදිහට පිළිවෙලින් අනිත්‍යතාවය බලන්න. ඊට පස්සේ අරහන් කියලා දීපත් කරනකොට නිර්ආංශ ප්‍රීතියක් සමහර විට කෙනෙකුට ඇති වෙන්න පුළුවන් මුල් අවස්ථාවේදී බුදුගුණ සිහිපත් කිරීම තුළින් ප්‍රීතියක් ජනිත කරනවා. නිර්ආංශ ප්‍රීතිය සම්මා සම්බුද්ධ ආදී ගුණ පද සීකරන මේ නිර්ආංශ ප්‍රීතිය අපිට භවනාට අහිත කරයි. ප්‍රීතිය කියන එක වේදනාවට අය ධර්මයක්. මේක මේ සංස්කාර ධර්මයක්. ඒවා ආස්කාර ලොකුනිත දෙයක්. දැන් මේ විදසුන් ඇතින් බුදුගුණ බලනකොට අර නිරාංශ ප්‍රීතිය උපේක්ෂාවක් වඩපත් වෙනවා. මේ උපේක්ෂා වේදනාවක් බලනවා එක එක පදයක් සිහිපත් කිරීම තුළින් අනිත්‍යයට යන ආකාරය. දැන් අපි බලන්නේ නාමස්කන්ධය අනිත්‍යතාවය. මෙසේ නාමස්කන්ධයේ එක එක වේදනා සංඥා සංකාර විඥාන කියන එක එක කොටසක් දුරුගුණ භාවනා කරන තුල ඇතිවීමින් නැතිවීමින් යන ආකාරය දෙස බලමින් බලමින් භාවනා කරනවා. මේක මනමින් පේනකොට මේ අනිත්‍යතාවයේ දකින සිටේ අනිත්‍යතාවයක් ඊළඟට බලන්නට පුළුවන්. මෙසේ කුළු දෙනකොට සම්පූර්ණයෙන්ම හිත ශූන්‍ය තත්ත්වයකට පත් වෙනවා. හිතට කිසිම අරමුණක් නැති තත්ත්වයක් උත්තර වෙනවා. ඒකත් උත්තර වුණ අපහසුමවන්න ඒ නිරහට විදර්ශනා භාවනා කරන ආකාරය කියලා දෙනවා. දැන් ඒ ප්‍රමාණවත්. එතකොට අද පින්වත් අය අර කලින් කියපු විදිහට බුදුගුණ භාවනාව නිරතවන්න කැමති හැටි කෙනෙක් ඉන්නා විදර්ශනා ඇතිනේ දෙස බලන්න. ඊට පස්සේ සවස් සමයේ මෛත්‍රී භාවනාව කරලා පසුව හෙට පිළිකුල් භාවනාව අනුනාසිතින් භාවනා කරලා ඊළඟ දවසේ සිට විදර්ශනා භාවනාව කරමු. භාවනා දීන් කෙනෙකුට සමාපල පුරුදු භාවනාවේ අද පටන්ම නිස්සවන්නට පුළුවන්. දැන් අපි පූර්ව පුස්ති කරමු කෙටියෙන්. සදා සම්පන්නකින් වත්නි මේ පින්වත් දැන් පුරා දින හතක්ම භාවනා කරනවා. ඒක බොහෝ තුර පොඩා විශ්ලේෂ හිතත් භාවනා විනයතවන වෙනවා. මේ අවසාන දවස් දෙක තුළදී මේ පින්වත් අය වඩා සමන්දෝෂින් භාවනා විනයතවන්නට ඕනා. විශේෂයෙන්ම මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට තරම් අර්ථා ප්‍රඥා දියුණුවේ ඇති අයට අද කරන ලබන දේශනාව බොහෝ දුරට උපකාර වන්නට පුළුවන්. සමහර අය සිටිනවා මේ කය සිතට නොපෙනී ගොස් ශූන්‍යතාවය දකිනවා නමුත් ඒ ඉක්මවා දකින්න නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට බැරිලයි. ඒ ඇතනේ ධර්මයේ විශේෂම ප්‍රයෝජනක් වෙනවා කාටත් මේක හොඳින් අහකෝ අහවොත් ඒ අනුව කටයුතු කිරීමේ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. අපි භවනා කරනකොට අනුපස්සනා කරන අදුම වශයෙන් හත් ආකාරයකින්වත් භාවනා කරන්න ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර රාශියකම මේ අනුපස්සනා සත්‍යාකාරයෙන් බලන ගැනීමට අවවාදන ශාසනා කරලා තිබෙනවා. ඒ හත තමයි අනිච්ඡානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා ඒ තුන මේ ඇදන්නවා. නිච්චිදාන පස්සනාන විරාගාන පස්සනා නිරෝධාන පස්සනා පටිනිස්සග්ගාන පස්සනා මේ හත් ආකාරයෙන්ම අපට මනමින් අවබෝධයක් ඇතිවන්නට ඕන මේ හත් ආකාරයේ යම් යම් අඩුපාඩු තිබේ නම් මේකට එහා දෙන අට්ඨාර විපස්සනා කියලා 18 ආකාරයකින් විපස්සනා වැඩිමක් මේ හතෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි කෙනෙක් විසින් ඒ විස්තර වශයෙන් විස්තර වශයෙන් කරන ලබන ඒ 18 ආකාර විපස්සනා භාවනාව කරන්න ඕන. විශේෂයෙන්ම ශූන්‍යතාවයේ හිරවී සිටින අය විසින් ශූන්‍යතාවයේම ආරන්නට බැරි අය විසින් ඒ අඩුපාඩු තිබෙන මේ බව දැනගෙන ඒ අනුව කටයුතු කරන මොන අඩුපාඩු සකසා ගැනීමට එතකොට පළමුවෙන්ම අපි අනිත්‍යානුපස්සනාව කියලා කතා කරනකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වરૂපයයි දැකන් දකින්නට ඕනේ. විශේෂයෙන්ම අනිත්‍යයේ අවස්ථා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සම්පතියව අනිත්‍යතාවය සහ කණික අනිත්‍යතාවය කියන්නේ. ඒ කියන්නේ එක්තරා නාම රූප පරම්පරාවකදී අවසානයේ ඒක කෙලවුණාන් පසු ඇති වෙන සම්පතිය සංතතිය කෙලවර වුණාට පස්සේ ඇති වෙන අනිත්‍යතාවය සංතති අනිත්‍යතාවය. දැන් මම මේ ධර්මයේ ප්‍රකාශ කරනවා මේක ඉවර වෙච්ච ගමන්ම මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම ප්‍රකාශ වෙන්න නැතර වෙන අනිත්‍ය ධන. ඒ වගේ අපේ ජීවිතේ පවතිනවා මරණය මේක අනිත්‍ය ධන. ඕනෑම භාණ්ඩයක් කැදී බිඳී විනාශ වෙන සංතති අනිත්‍යතාවය පරම්පරාවේ අනිත්‍ය භාවය දැකීම. ඒක දැකලා අපිට නිවන් යන්නට බැහැ. අපි දකින්නට ඕනේ ක්ෂණික අනිත්‍යතාවයේ ශනියක් පාසා මොහොතක් පාසා ඇතිවෙන ආකාරය නැතිවෙන ආකාරය විශේෂයෙන්ම අපේ රූපස්කන්ධේ නාමස්කන්ධේ අතීත සංස්කාරක් නෙවෙයි අනාගත සංස්කාරක් නෙවෙයි වර්තමානයේ මේ මොහොතේ අපගේ කය සහ සිතේ ඇතිවීම නැතිවීම අපට පේන්නට ඕන විශේෂයෙන්ම කයේ අනිත්‍යතාවය දකින්නට ඕන සෑම සුණයක් පාසාම මේ ශරීරය ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය. හරියට අර දාමා කීවේ ඇඟ හිරිවැටිලා අතපය හිරිවැටිලා පිටෑරියාට පසු ඒක නලියනවා වගේ දැනෙනවා අන්න ඒ වගේ මුළු ලංකම ඇති වෙන ආකාරයෙන් නැති වෙන ආකාරයකට භවනා උතුරින් අත්දකින්න පුළුවන්. කවුරුත් කීවට නෙවෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට නෙවෙයි පොතේ පතේ දැක්වුවාට නෙවෙයි අපේ මද්දකින් තුලින් හද අපේම හදපතුලින් ඒ ධර්මයේ දකින්නට ඕන මේ කයේ සහ සිතේ පවත්නා වූ අනිත්‍යතාවය සිත කියනකින් මා අදහස් කළේ වේදනාවක් සංඥාවක් සංඛාරක් විඥානක් කියන ස්කන්ධ හතරටම එම නිසා මේ පංචස්කන්ධයේම සනියප්පාසා ඇති වෙන ආකාරය සනියප්පාසා නැති වෙන ආකාරය අපි දකින්නට ඕනේ ඒක හරියට දැක්කේ නැති කෙනෙකුට අනිත්‍යානුපස්සනාව සම්පූර්ණ වන්නේ නැහැ ඒ අනිත්‍යානුපස්සනාව සම්පූර්ණ වන්නේ නැතුව කිසිදාක නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. මේ කාසිතින් අර්ථකාශ ගන්න යන චතුත්කනාත්ම පිළිබඳව මේ වගේන මේ අය විතර විතර අහලා තියෙනවා කියවලා තිබෙනවා. මේ කණිකානිසතාවය අප දකින්නට ඕන විශේෂයෙන්ම විදර්ශනා ප්‍රඥාවෙන් විදර්ශනා ඇසින් විදර්ශනා භාවනාව තුළින්. ඒක ඒ ප්‍රමාණවත්. ඊළඟට දුක්ඛ අනුපස්සනාව මේ සංපංචස්කන්ධ ලෝකයේ දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. අපි දුක් වේදනාවක් වෙනකොට බිය වෙනවා. භාවනාව එපා වෙනවා අපිට. ඇත්ත වශයෙන්ම මේ පංචස්කන්ධයේ පැවැත්මම ඒකාන්ත දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. එහෙම දුකක් වශයෙන් අවබෝධ වූයේ නැත්නම් අපට මේ සංකල්ප හරින්නට බෑ. මේක සපක් සපක් කියලා අපි මුලාවස්පත් වෙලා සිටින්නේ. ඒ නිසා මේවාට ආශාවක් ඇලීමක් තිබෙනවා. මේක ඒකාන්තයෙන්ම දුකක් බව අවබෝධ වන්නට ඕන. විශේෂයෙන්ම මේ නාම රූප පරම්පරාවේ පැවැත්ම හැර අන් කිසි දුක්ඛ සත්‍ය කියලා කියන්නට දෙයක් නැති බව අවබෝධ වන්නට ඕන. දුක්ඛ සත්‍ය කියන්නේ නාමයන්ගේ ශා රූපයන්ගේ පැවැත්මයි. මේ පංචස්කන්ධයේ පැවැත්මයි. භවංග චිත්ත පරම්පරාවේ නොසුලී පැවැත්මමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක මනමින් අවබෝධ වන්න ඕනේ. කොච්චෙක් දුකට දුක ගැන අපි සිතුවත් ඇත්ත වශයෙන්ම අර භාවනාවෙන් පස්සට අවබෝධයෙන් ලැබෙන දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය ඒ සුඛමය ඥානය තුළින් නැත්නම් චින්තාමය ඥානය තුළින් ඇති කරගන්නට බෑ. ඒක නිසා දුකට බාරවන්නට පා දුක් වේදනාවට මේ විදර්ශනා භාවනාවේ භාෂාව මේක දුකක් මේක දුකක් කියලා කේලකා ප්‍රකාශ කිරීම. මේක අනාත්ම දෙයක් කියලා අපට හයියෙන් කියන. මේක අනිත්‍ය දෙයක් කියලා අපට පෙන්වීම කිරීම. මේ නිසා මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයේ පෙන්වීම කරන විදර්ශනා භාවනාව තුළින් මතුවන දුක් වේදනාවට ඇලෙන්නට එපා, ගැටෙන්නට එපා. ඒක අපට අපතරා පැමිණ විශ්වලාගත නිකුරේ ශක්තිය පෙන්වීම කිරීමට පැමිණි ධර්මයක්. මේ දුක්ඛ සත්‍ය මේ දුක්ඛය අපි මනරින්ම අවබෝධ කරගන්නට ඕනේ. එහෙම නැතුව මේ සංස්කාර අපට අතහරින්නට බෑ. සංස්කාර අතහරින්නේ නැතුව නිවන සාක්ෂාත් කරගන්නට බෑ. ඉතා කෙටියෙන් වචන කීපයක් පමණයි ප්‍රකාශ කළේ. අනාත්මාන පස්සනාව ඊළඟට විශේෂයෙන්ම අනාත්ම යනාත්ම කියන එක මේ අය දැකලා අහලා පුරුදු වචනයක්. මම නොවේ, මගේ නොවේ, ආත්මයක් නොවේ කියන අදහස. මේදී සාමාන්‍ය දැනුමකට වඩා පුරුත්තුල ගැඹුරු දැනුමක් අවශ්‍ය වෙන අනාත්ම දර්ශනයේ සමාගයේ පංචස්කන්ධ ලෝකයක් එසේම බාහිර පංචස්කන්ධ ලෝකයක් සියල්ල අනාත්ම වශයෙන් දකින්න ඕන. අතීතයේ ස්කන්ධ ලෝක ඒ වගේම අනාගතයේ පවතිනා වූ ස්කන්ධ සියල්ලම අනාත්ම බව දකින්නට ඕනේ. ඊළඟට වර්තමානයේ පවත්නාව සමාගයේ මේ පංචස්කන්ධ සංඛාර සියලුම ස්කන්ධ පංචකයන් අනාත්ම ලෙසින්ම දකින්නට ඕනේ. ආත්මයක් ලෙසින් දකින්නට බෑ. එහෙම දැක්කොත් නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. විශේෂයෙන්ම භාවනා කරන්නේ මම කියන හැඟීම අයින් වී යන්නට ඕනේ. භාවනා කරන පුද්ගලයෙක් නෑ භාවනා කරන සත්‍යයක් නෑ භාවනා කරනවා කියන්නේ අනිත් කිසිවක් නෙවෙයි අපේ සිත තුළ සංස්කාර ධර්ම ඇති වී නැති වී යන සම්පමණයි. භාවනාවට ගන්න සංස්කාර ධර්ම. භාවනා කරන්නේ සංස්කාර ධර්ම. මෙන්න මේ අවබෝධය තෙන්නට ඕනේ. මේ භාවනා කරනවා කියන භාවනා කරන කෙනෙකුට නෑ සංස්කාර ධර්ම සංස්කාර ධර්මම අල්ලාගෙන කරන පැටලිල්ලක් මේ කරන කක්කවියක් ක්‍රියාවක් මේ කියන එක. විශේෂයෙන්ම දකින දකින පුද්ගලයන් දකින දකින සත්‍යයන් අපට පේන්නට ඕන අවංකවම හදවත පතුලෙන් මතුවන්නට ඕන මේ සත්‍ය නෙවෙයි මේ සංස්කාර කුංජයන් සංස්කාර පින්ඩයන් කියන එක බැලූ බැලූ ඇත හැම තිසෙම අපට පේන්නට ඕනේ මේ සංස්කාර ගොඩක් මේ සංස්කාර ගොඩක් සමාගයේ ලෝකයක් එක්ක අන්න එතකොට තමයි අපට මේ අනාත්ම ලක්ෂණය හොඳින් තේින්නේ එහෙම නැතුව මේක ඒ මොහොතේ විතරක් භවනා කරන මොහොතේ විතරක් අනාත්ම වශයෙන් දැකලා බෑ සමාගයේ හිතට අනුකූලව සමාගයේ සමස්තට අනුකූලව හසුරවන්නට බැරි බව පමණක් දැකලා බෑ මේ සංස්කාර හැර වෙන කිසිවක් මේ ලෝභ ධාතුවේ පවතින්නේ සංස්කාර කියන එකෙන් අදහස් කළේ මෙතන නාම රූප දෙක හේතුයෙන් හටගත් නාම හේතුයෙන් හටගත් රූප මේ නාම රූප සංස්කාර ගොඩවත් එහෙ යනවා මෙහෙ යනවා ඉඳගෙන ඉන්නවා සිටගෙන ඉන්නවා මේ දේවල් කරන දකින දකින පුද්ගලයා සංස්කාර ගොඩක් ලෙසින්ම අවබෝධ වන්නට ඕනේ මුළු විශ්වයේ යම්කා ජීවීන් නැත්ද ඒ සියලුම ජීවීන් මෙසේ අනාත්ම දර්ශනයට යොමු වන්නට ඕන යටත් වන්නට ඕන කලින් කියපෝ අනිත්‍යත් ඊට පස්සෝ කියපු දුක්ඛයත් මේ දැන් කියන අනාත්ම ලක්ෂණයත් මුළු විශ්වයම වසාගෙන සිටින්නාසේ හරියට යම් කිසි දෙයක් අපි කෝපයෙන් වහනවා නැත්නම් විශාල භාජනයකින් වහනවා වගේ මේ ත්‍රිලක්ෂණයෙන් වැසී යන්නට ඕන. කිසිම ආත්මීය හෝ සුඛ හෝ මේ වගේම නිත්‍ය සංස්කාරයක් අපේ සිතට පෙනෙන්නට හොඳ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සෝවත වික්ඛේ කිංචි සංඛාරං නිට්ඨෝ සංපස්සන්තු සම්මතඥාන ලක්ෂණිතේ තීනේ සංඛානං විජ්ජති කිය. කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් දකිනවා නම් නැත්නම් සුඛ වශයෙන් දකිනවා නම් නැත්නම් ආත්ම වශයෙන් දකිනවා නම් සම්මතඥාන ලක්ෂණිතේ තීනේ සංඛානං විජ්ජති විදර්ශනා ඥාන පරම්පරාවක් ඇති කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. සම්මතනියාමං අනුපමානෝ සෝතාපට්ටි පලං වා සකදාගාමි පලං වා අනාගාමි පලං වා අරහත් පලං වා සච්චිකරිසුතේති නේතන ස්ථානා විජ්ජති එසේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදර්ශනා ඥාන සම්ප්‍රදායක් පිටතට ගන්නේ නැතුව සෝවාන් ආදී මාර්ගඵල ලැබේ කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. එබැවින් මේ මුළු විශ්වයේම අනාත්ම ලක්ෂණයෙන් වැසෙන්නට ඕනේ මිලි විශ්වය පුරාම සංස්කාර හැර අන් කිසිවක් නැති බව අවබෝධ වන්නට ඕනේ. සමාගයේ ලෝකයක් සමගම විදර්ශනා කරන පුද්ගලයෙකුට නෑ සංස්කාරම සංස්කාර සම්මර්ෂණය කරනවා විදර්ශනා කරනවා ඒ අවබෝධය මනමින් පෙනෙන්නට ඕන. හිත ඇතුළෙන්ම මතුවන්නට ඕන. මේ අනුපාව තිබුණත් තිබුණොත් අපේ ඇඟ සිතට නොකෙනී ගියත් යන් මේ ඉන්හා ලැබෙන සුවාන ධාතුව සාක්ෂාත් කරන්නට බෑ. ඊළඟ අනුපස්සනා ක්‍රමයේ දැන් අපි කියවේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන පදන් තුන. ඊළඟට තියෙන තව හතරක් නිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, කටිනිස්සග්ගානුපස්සනා කියන හතර විශේෂයෙන්ම මේ නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග කියන හතරෙන් අර පටිනිස්සග්ගේ හැර අනිත් මේ නිරෝධේ හැර අනිත් සියලුම ධර්මයන් අපි වඩන්නට ඕන. නිබ්බිදාව කියන්නේ කලකිරීම. සාමාන්‍ය මිනිස් ජීවිතයට කලකිරීම සිදු වෙනසා ගන්නවා වෙන කලකිරීමක් නෙවෙයි මේදී අදහස් කරන්නේ. මේ සංස්කාර ලෝකයේ සඳහා සිටීම පිළිබඳව බලවත් කලකිරීමක් ඇතිවන්නට ඕන. කලකිරීම කියන එකෙන් අදහස් ගන්නේ මේවා ඒ සමාජ වශයෙන්ම දුකක් වශයෙන් දකිනකොට එක් ආකාරයකින් කලකිරීමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම සපක් සපක් කියලා අපි පැවැදිලා සිටියා. මේවා ඒකාන්ත වශයෙන් මහා දුක් කොටවල්. පවතිනීම දුකක්. ඉදිරියේ ඇතිවන්නේ දුකක්. දුකක් පවතිනවා හැර අනුත් දුකක් හැර අන් කිසිම ධර්මයක් මේ ලෝක ධාතේ නැති බව මනමින් අවබෝධ වෙනකොට මේ සමාගයේ පංචස්කන්ධ ලෝකයේ සහිත බාහිර ලෝකයේ කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. දේශයේ සංකල්ප එකක් නෙවෙයි. ඒක නැත්නම් අර්ථය සමග මිශ්‍ර වූ එකක් නෙවෙයි. එපා වීම කියවට කලාත වීම කියවට ඒ සමග සංකේත වෙලා තියෙන්නේ එදිලා තියෙන්නේ ප්‍රඥාව අර කලින් කියපු අද්වේෂකහගත සිතිවිල්ලක් නෙවෙයි ඒක විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ අපි නිබ්බිදාව කියලා ද්වේෂයට යටවුනොත් එහෙම අපි වඩන්නේ ඇත්ත වශයෙන්ම නිබ්බිදාන පස්සනාවක් නෙවෙයි අපි වඩන්නේ ව්‍යාපාද නීවරණ මේ මේක වෙන එකක් ගේන්නේ වදින්නේ ඒක නිසා මේ නිබ්බිදාන ප්‍රශ්නාව තුළින් මේ සංස්කාරයන් දුක වශයෙන් දකිනකොට කලකිරීමක් ඇති වෙනවා ඒ කලකිරීම අප තුළ ඇතිවන්නට ඕන ඊට අමතරව ඊට එහා කලකිරීම තිබෙන්නේ මේ සංස්කාර අනිත්‍ය වශයෙන් දැකින දැකීම තුළින් කලකිරීමක් ඇතිවන්නට ඕන විශේෂයෙන්ම අපි නිත්‍ය වශයෙන් සුභ වශයෙන් අල්ලාගෙන මේ කටයුතු කරන්නේ මේක හැම වෙලාවෙම පවතින ධර්මයක් කියලා හිතලා අපි කොතෙක් මේවට ඇලුම් කළත් කොතෙක් මේවා බදාගෙන හිටියත් එක මොහොතයි එක ශ්‍රණයේ පවතින්නේ මේවට මොනවද ඇලෙන්නට තියෙන්නේ මොකටද මේ බැඳෙන්නට තියෙන්නේ කියන අවබෝධය ඇති වෙනකොට ඒ අනිත්‍ය දර්ශනය හරියට දකිනකොට අපේ සංස්කාර කෙරේ අපට කලකිරීමක් ඇති වෙනවා ඒක අර දුකට එහා කලකිරීමක් දුක දැකීමෙන් ඇතිවෙන කලකිරීමට එහා නිබ්බිදාවක් දුක්ඛය දැකීමෙන් ඇතිවන නිත්‍යතාව සාමාන්‍ය ඕලාරික සත්‍යයක්. ඒත් එහා ටිකක් සුකුමයි ගැඹුරුයි අර අනිත්‍යතාවයේ අනිත්‍ය දර්ශනය තුලින් ඇතිවෙන නිබ්බිදාව කලකිරීම. ඊටත් එහා අනාත්ම දර්ශනය තුලින් අපට කලකිරීමක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම මම කියලා මගේ කියලා ආත්ම කියලා සත්පුද්ගලයන් වශයෙන් අපි අරගෙන හිටියට මේ හේතුඵල දෙකක් විනා අපට ඕනෑ විදියට ඇතිවන ධර්ම නෙවෙයි හේතුන්ගෙන් හැකි නැති යන ධර්ම විනා අනුකේශ දෙයක් නැහැ අනාත්මයි මොනවද මේව ඇලෙන්න තියෙන්නේ ඇයි මෙතෙක්කල් ඇලුනේ මෙතෙක්කල් අපි මුලා වුණා මේවැනි අවබෝධයක් විදර්ශනා භාවනාව තුළින් මතුවෙනකොට අනාත්ම ලක්ෂණේ මනමින් ප්‍රකට වෙන විට ඇත්තෙන්ම හදබල සියුණු කලකිරීමක් ඇති වෙනවා ඒ කලකිරීම අර දුක දැකලා ඇති වෙන කලකිරීම වගේ නෙවෙයි සාමාන්‍යයෙන් දුක දැක්කාට පස්සේ දුක අත්විඳිනකොට අපි කාටවත් කලකිරීමක් ඉදී ඇතිවෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ ක්ලේශ පරිහානියක් සඳහා. ඒක මේ ධර්ම කෝලාරිකයි. ඒක එහා තම අනිත්‍ය දර්ශනේ, ඒක එහා තම අනාත්ම දර්ශනේ. මේ කලකිරීම කොයි තරම් දරුණු විදියට එන්න ඕනද කිව්වනම් කොයිතරම් ගැඹුරු විදියට විසඳ විදියට එන්න ඕනද කිව්වනම් මේ සංස්කාර ලෝකයේ එක මොහොතක්වත් රැඳී සිටියේ යුතු නැහැ රැඳී සිටින්නට හොඳ නැහැ කියන අවබෝධය හදවත පතුලෙන්ම මතුවන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීයතා විදික්කවේ අකුමත්තෝපේ බුතෝ දුක්ඛන්தோ හෝති ඊතාම් අසල්පෝ අසෝචි ටිකක් හරි ගඳක් ගන්නවා අන්න ඒ වගේ මේකෝ වික්කවේ මට හරියට මතකනේ අපමත්තම් ප්‍රසංසාරන්න අහං සංසාරන්න වන්නේමි ඒතා සුදු කායයකට මේ සංසාරයේ සැදී සිටීම මම වර්ණනා කරන්නේ අන්තමසෝ අච්චරා සංඝාත මත්තම් පිය අඳුන වශයෙන් අසුරු සනක් ගහන කර්මවත් ඒ කියන්නේ අසුරු සනක් ගහන කාලයක්වත් සංසාරයේ සැදී සිටීම මම කිසිසේත් මහණෙනි වර්ණනා කරන්නේ නැහැ මම අගය කරන්නේ නැහැ. මේ පැහැදිලිවම අපට අවබෝධ වෙන්න ඕනේ අවංකවම එක මොහොතක්වත් මේ සංසාරයේ සැදී සිටිනක් නෙවෙයි කියන එක. ඒ කලකිරීම අපිට ඇතුනේ නැත්නම් අපිට මේවා අතහරින්නට බෑ. ඒ නිත්‍යතාව පහළවන්නට ඕනේ. සමාධි මාත්‍රයක් ඇතිව පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ අපේ නිවන සාක්ෂාත් කිරීමට. එම නිසා මේ කලකිරීම ඇති වෙන ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන තව තවත් ප්‍රකට කරමින් භාවනාවේ නිරත වන්නට ඕන. එසේ වෙනකොට සමහර විට කෙනෙකුට ඕන නම් තේරෙන්නට පුළුවන්. ඒක ලැබෙන පස්සේ සම්මා සම්බුද්ධත්වයෙන් හෙට ලැබුණත් ඒ සම්මා සම්බුද්ධත්වයට වඩා මේ මොහොතේ පහත් වෙලා මේ මොහොතේ පින්නම් පානවන ඒක මට උසම කියලා. ඒක වෙනකන් ජීවත් වෙලා ලැබෙන සම්මා සම්බුද්ධත්වයට වඩා අද මේ මොහොතේ මේ මොහොතේම රහත් වෙන මේ මොහොතේම පිරිනම් පෑම උතුම් කියන අවබෝධය පළ කිරීම කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. එයින් එහාට නම් මා හිතන්නේ කලකිරීමක් ඇතිවන්නට බැහැ කියලා කලකිරීමේ උච්චම ස්ථානයේ විය හැකියි. මොකද ඒ තරම් මේ සංස්කාර දුක, ඒ තරම් අනිත්‍ය දෙයක්, ඒ තරම් අනාත්ම දෙයක්, ඒ තරම්ම මේකෙන් අපට ඇතිවන්නේ විශාල පීඩනයක්, කරදරයක්, බරක්. මේවා පැවැත්මම බරක්. මේ බර අපි දන්නේ නැති නිසා කරට අරගෙන මේ පීඩාව විඳින්නේ. ඒ බර තේරුණාට පසුව පැත්තකට අපිට දාන්නට පුළුවන්. අපි අර පිස්ස වගේ පාරේ ගමන් කරන පිස්ස වගේ දැකලා තියෙනවා ඔළුවට මහා විශාල බරවල් පටවගෙන ගෝඩිය වල බැඳගෙන කරේපට තියාගෙන යනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් මිනිස්සු ඔබ ගෙනියන්නේ බරක් උඹට වැඩක් නැති දෙයක් කියලා ඒ මිනිහා එක පිළිගන්නේ. අවදා හරි හොඳ මොලේ පෑදුනාට පස්සෙ අනේ මෙතෙක් කල් කරපු මෝඩකම් කියලා හිතලා අර කරේ පිට සබාවන ඔළුව පිට සබාවන ගිය බර පැත්තකට උට වීසි කරන්නට පුළුවන් වුණා වගේ මේ නිද්දාන පස්සනාව තුළින් <clears throat> මේ කලකිරීම ඇති වෙනකොට අප අපට පුළුවන් වෙන සංස්කාරයන් පැත්තකට වීසි කරන්නට එහෙම සංස්කාරයන් ඈතට දීසි කිරීමේ බලවත් ඡන්දයක් කැමැත්තක් නැතුව බලවත් සිතක් නැතුව අපට මේ සංස්කාර අත්හරින්නට බෑ. ඒ නිසා මෙන්න මේ නිබ්බිදාව සමාතුල දැන් ඇති වී ඇතිද කියලා බලන්න. සමාගයේ ලෝකයේ මේක ලස්සනයි, රූමත්, කරුණයි, මම මේ ආදී නොඑක ආකාරයෙන් අල්ලාගෙන. ඒ වගේම සමාගයේ දූවරුන් පුතවරුන් ඒ වගේම සහෝදර සහෝදරයන් මිත්‍රයන් මිත්‍ර මිතුරු මිත්‍රයන් කෙරෙහි බැඳීම් ඇති කරගෙන මේ බැඳීම් සබාවන නම් කවදාවත් බැඳීම් විරහිත නිවන ලබන්නට බෑ. බන්ධන වලින් ගැලවෙච්ච තනක් නිවන කියන්නේ. බන්ධන වලින් ගැට ගැසි ගැසි සිටමින් ගැට ගැසමින් ගැට ගැසමින් සිටමින් නිවන ලබන්නට බෑ. ඒක නිසා මේ භාවනා කරන කාලය තුලදී හෝ මේ සියලුම බන්ධන, සියලුම බැඳීම් සියලුම සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන්ම ශේෂ මාත්‍රයක් අතිතුරු නොවි කපා හරින්නට අපි අපට පුළුවන් වන්නට ඕනේ. එසේ කළොත් මේ සංස්කාරයන් අපට පහසෙන් අත්හරින්නට පුළුවන් වෙනවා. මේක නිබ්බිදාන පස්සනාව පිළිබඳ වචන කීපයක් පමණයි. මේවා දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කාරණා මේ ප්‍රමාණවත් කියලා නමුත් මා හිතනවා. ඊළඟට විරාගානුපස්සනාව විරාගය කියන්නේ රාගයට ප්‍රතිපක්ෂ ධර්මය. රාගය කියන්නේ ඇලීම. විරාගය කියන්නේ නොඇලීම. කලකිරීමයි නොඇලීමයි අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. මේක දෙකක් නිසා එකක් නෙවෙයි. මේ නොඇලීම අප තුළ ඇතිවන්නට ඕන විරාගයේ පහළවන්නට ඕන. සමාගයේ ලෝකයේ කෙරෙහි සමාගයේ නාම රූප කෙරෙහි බාහිර නාම රූප කෙරෙහි බාහිර සියලුම සංස්කාර කෙරෙහි සම්පූර්ණයෙන්ම විරාගයක් ඇතිවන්නට ඕනේ. කලකිරීමට පසුයි ඒක ඇතිවන්නේ විශේෂයෙන්ම. ඒ අයෙන්නට දෙයක් නෙවෙයි. අපි හිතාගෙන හිතන්න දැන් අපි හිතමු සත්‍යචි අපඩයක් මෙතන තියෙනවා. අපි මේක හරි ලස්සනට සුදු පාට කරා අයන් එකට තියෙන වගේ හොඳ පැහැදිලිව තියෙන නිසා මේක යහපත් දෙයක් කියලා අතින් අයියෙන් අල්ලනවා. අල්ලපු ගමම පිච්චෙනවා පිච්චෙනකොටම අතාරිනවා. නැවත අල්ලන්නේ නැහැ ඒක. ඒකෙන් මට හරිනවා ඒක කෙරේ රාගයක් නැහැ අල්ලා ගැනීම තද වෙන්නට තද වෙන්නට පිච්චෙන පිච්චීමක් තද වැඩි බදාගත් මිනිහා පිච්චෙන ආකාරයෙන් නෙවෙයි යන්තම් අල්ලපු මිනිහා පිච්චෙන්නේ තදින් අල්ලපු මිනිහා ඊටත් එදී තදින් පිච්චෙනවා මේ ආකාරයෙන් සංස්කාරයන් අපි අල්ලාගෙන සිටීම තුළින් අපි පිච්චෙනවා දුකටපත් වෙනවා ඇල්ලීමේ ප්‍රමාණය වැඩි වන්නට වැඩි යන්නට මේ පිච්චීමත් මේ දුකත් වැඩි වෙනවා මේ බන්ධනත් තව තවත් ගැට ගැහෙනවා එම නිසා අපට මේ සංස්කාර කෙරේ පද බල කලකිරීමක් ඒ වගේම පද බල එපා වීමක් ඇති වෙන්නට ඕනේ. අල නීවනින් බින්දතුන් අලම් විරජ්‍යතුන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යාවංචිදම් කික්කවේ අලමේ සබ්බ සංඛාරේසු නිම්මින්දතුන් අලම් විරජ්‍යතුන් මේ සියලුම සංස්කාරයන් කෙරෙහි කලකිරීමටම මහණෙනි සුදුසුයි නොඇලීමටම මේ සංස්කාරයන් කෙරෙහි නොඇලීමට මේ සාම සුදුසුයි කියන එකයි බුදුරජාණන් වහන්සේ නිතර නිතර වදාළේ එබැවින් මේ සංස්කාර කෙරෙහි යම්කිසි ඇලීමක් බැඳීමක් තිබේ නම් තමා ඒකෝ බාහිර සංස්කාර කෙරෙහි භාවනා කරන කාල පරිච්ඡේදය තුළ මේ ඒ සියලුම බැඳීම් ඇලීම් සම්පූර්ණයෙන්ම නොඇල්මක් බවට පත්වන්නට ඕනේ. විශේෂයෙන්ම අවබෝධ වන්නට ඕනේ මේ ඇලීම කියන්නේ අනිත්‍ය අභිවේ දුක්ඛ සමුදය සත්‍යය. ඒ තුنين අපේ දුක වැඩි වෙනවා. ඒ ඇලීම නිසා අපේ සසර ගමන දික් වෙනවා. ඇලෙන්න ඇලෙන්න අපි නිවනින් ඈත් වෙනවා. නිවන් ලබන්නට ඕනේ නම් මේ ඇලීම් සියල්ලම කපා හරින්නට ඕනේ. නොඇල්ම ඇති කරගන්නට ඕනේ කියන අවබෝධය අපි ඇති කරගන්නට ඕනේ. එහෙම නැතුව මේ සංස්කාර කෙරෙහි ඇලී ඇලී සිටලා සංස්කාර අතහරින්නට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විරාගාන පස්සනාව. ඊළඟට පොත්වල තියෙන ආකාරයට නිරෝධාන පස්සනාවයි විස්තර කළ යුත්තේ ඊට පස්සෙයි පටිච්චසමුප්පාදාන පස්සනාව පොත්වල තියෙන්නේ. අපි නිරෝධාන පස්සනාව පස්සෙ තියෙනවා පටිච්චසමුප්පාදාන පස්සනාව ඉස්සෙල්ලා කියනවා. මේක පටිච්චසමුප්පාදාන කියන්නේ අතහරින්න කියන එක. ඇත්ත වශයෙන්ම බුද්ධාගම කියන්නේ අතහැරීමයි වෙන කිසිවක් නෙවෙයි. මුළු ත්‍රිපිටකයම එක වචනයකින් කියනවා නම් කියන්න පුළුවන් අතහැරීම කියලා. සියල්ලම අතහැරීම. වෙන දෙයක් නෙවෙයි. මේ අතහරිනවා කියන එකයි පටිනිස්සග්ගය කියන්නේ. අතහරින්නේ කිසිම අපේක්ෂාවක් නැතුව. කිසිම ඡන්දයක්, කිසිම ආශාවක්, කිසිම අපේක්ෂාවක් මොකක්වත් නැතුව නිර්කේක්ෂක ලෙසම මේවා තියෙන කලකිරීම, මේවා තියෙන ආදීනවේ මනින් දැකලා අතහරින්නේ. විශේෂයෙන්ම අර නිබ්බිදාපස්ස නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා වඩනකොට අපිට මේ සංස්කාරයන්ගේ ආදීනවය පේනවා. ආදීනවානුපස්සනා ඥානෙ පහළ වෙනා සමහර විට මේ සංස්කාරයන්ගේ තියෙන පැවැත්මේ තියෙන භයානකකම භයතුපත්ථාන ඥාන පහළ වෙනවා. මේ ආදීනමයන් භයතුපත්ථානයන් ආදී දකින්න දකින්න මේවා කෙලී කලකිරෙන්න කරකිරෙන්න අපිට මේවා අතහරින්නට ඕනෑ කියන අවබෝධය හදවත පතුලින්ම මතුවෙනවා අපේ සිත් තුළ. එතකොට අපිට මේවා අතහරින්නට පුළුවන් වෙනවා. මේ පටිනිස්සග්ගානුපස්සී පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ සියල්ලම අතහැරීම මේක අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන්නේ නිරෝධානුපස්සනාවට පසුව අන්තිශයක් නෙවෙයි උසස්ම වශයෙන් උපරිම වශයෙන් අතහැරීම සිදු වුණාට නිරෝධය දැක්කාට පසුව රහත් මාර්ගඵල අවබෝධ වුණාට පසුව ඒ කියන්නේ පටිනිස්සග්ගේ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙනවා තමාගේ මේ රූපයත් තමාගේ වේදනාවත් තමාගේ සංඥා සංකාර විඥානත් බාහිර ලෝකයේ යම් කිසි සංස්කාර ධර්මයක් නම් ඒ සියල්ලම අතහැරලා සිත නිදහස් වෙලා සිතේ පාඩුවේ ඔහේ පවතින තත්ත්වයක් සිද්ධ වෙනවා. බාහිර සංස්කාර කෙරේ ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව සිත නිදහස් වෙලා සිතේ පාඩුවේ ඔහේ පවතිනවා. මට මොකෝ කවර දෙයක් කවර ආකාරයෙන් සිදු වුණත් කියලා යම් කිසි කෙනෙක් සිතාගෙන සිටිනවා වගේ. දැන් හිතන්න මම හිතනවා මේ පින්වත් අය භාවනා කරන්න උනන්දු කරලා මට මොකෝ මේ මිනිස්සු භාවනා කළත් එකයි නොකළත් එකයි නිවන් ගියත් එකයි මොනවා කළත් මට මොකද කියලා මට පැත්තකට වෙලා නිසලව ඉන්නට පුළුවන්. ඉතින් එහෙම ඉන්නවා නම් කිසිම පීඩාවක් මොකක්වත් නැහැ. කවුරු නිදි කිව්වත් එකයි කවුරු බණ ඇහුවත් එකයි කවුරු ආවත් එකයි කවුරු භාවනා කළත් එකයි නොකළත් එකයි. මෙන්න මේ අතහැරීම වගේ අපේ ලෝකයේ අපේ රූප කොට සිතින් ගැලී යනවා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි හේතුන්ගෙන් හටගත් දෙයක් මුලාවට මම කියලා ගත්තට මේක මත් ආйти දෙයක් නෙවෙයි උඹේ පාඩු උඹ පවතිනා මම කොතෙක් මම කියලා මට ඕන විදිහට පවත්න්නට හැදුවත් එහෙම සිදුවන දෙයක් නෙවෙයි කිසිම කෙලෙකුණක් නැති ධර්මයක් රූපස්කන්ධේ උඹේ පාඩු උඹ හිටපන් මගේ පාඩුවේ මම සිටින්නම් කියන්නාසේ ඒ සිත රූප ගොඩාට හරිනවා රූපය පිපුරුණත් කැඩුණත් බිඳුණත් කවර වේදනාවක් දැනුණත් ඒ හා ගැටෙන්නේ නැහැ සිත වේදනාව පාඩියේ වේදනාව ඇතිවෙමින් නැතිවෙමින් යනවා. අරසිත විමුක්තසිත නිදහස්සිත නිදහස්ව පවතිනවා. කවර සංඥාවක් ආවත් කිසිම සංඥා ඔක්කොම සංඥා නිරෝධයටපත් වීමෙන් ඇති වෙන ඉසිත ඇති වුණාට පසු කිසිම සංඥාවක් ගණන් ගන්නෑ. කිසිම සංස්කාරයක් කුසල් වුණත් තුට්ටුවකටවත් ගණන් ගන්නෑ කුසලයක්. අගයක් නැහැ. ඒ වගේම කිසිම විඥානයක් ගණන් ගන්නෙත් නැහැ. ඒකත් ඒ උදාගත වෙන්නේ ඒ විමුක්ති සිත උදාගත වන්නේ අවසාන වශයෙන් රහත් ඵල සිතින් පස්සේ ඒකයි මේ පටිනිස්සග්ගාන පස්සනාව අවසාන වශයෙන් දේශනා කළේ මේ මර නිරෝධයෙන් ලැබපු ප්‍රතිඵලයක් නිසා. ඒ ප්‍රතිඵලය ලැබීමට කලින් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරන්නට ඕනේ. ඒ මාර්ගඵල සාක්ෂාත් කරන්නට නම් පටිනිස්සග්ගාන පස්සනාව කලින් වැඩෙන්නට ඕන. අර අන්තිම වශයෙන් ඇති වෙන පටිනිස්සග්ගේ නෙවෙයි නිරෝධය දැකීමට අපකාර වෙනවා පටිනිසග්ගය සියල්ලම අතහැරීම. මෙසේ අවබෝධයක් අප තුළ ඇති වෙන්නට ඕන මේ සියල් ආසංස්කාර අල්ලාගෙන සිටීම තුළිනුයි උපාදාන කිරීම තුළිනුයි සංසාරයේ ගැට ගැහින්නේ සංයෝජන වලින් බැඳෙන්නේ දුකට පත්වන්නේ මේ සංස්කාර ඔක්කොම මේ ගැට ඔක්කොම අතහැරියට පසුව කිසිම දුකක් නැහැ අල්ලාගෙන සිටින් තාක්කල් ඒකාන්ත වශයෙන්ම දුකක්මයි ඇතිවන්නේ අල්ලා ගැනීමම ඒකාන්ත දුක්ඛ සංදේශක්තිය දුක ඇතිවීමේ හේතුව අන් කිසිවක් දුක්ඛ සංදේශක්තිය කියලා නැහැ ප්‍රායෝගික ඇසකින් බලනකොට ඒක අවබෝධ වෙන විට සමාගයේ ලෝකයක් බාහිර සියලු ලෝකයක් කිසිම අපේක්ෂාවක් නැතුව නිර්පීක්ෂකවම සර්ව සම්පූර්ණ ලෙසම සිතින් ගිලිහි යන්නට ඕන, සිතින් අතහැරෙන්නට ඕන. ඒ සිතින් අතහැරීම ඇතිවන සාස්කල් අපට සංස්කාර ඔක්කොම අතහරින්නට බෑ. නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. ඒක නිසා මේ පටිනිස්සග්ගාණු පස්සනාව ඉතාමත්ම අවශ්‍ය වෙනවා. සියල්ලම අතහැරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍රය පුරාම දේශනා කරනවා නච්ච කිංචි ලෝකේ උපාදීති කිසිවක් උපාදාන කරන්නට එපා අල්ලා ගන්නට එපා සියල්ල අතහරින්න අතහරින්න අතහරින්න කියන එකයි කියන්නේ අපි අල්ලාගෙන අල්ලාගෙන මේ නිවන් යන්න හදන්නේ අතහැර යායුතු ගමනක් ධර්මය පවා අතහරින්නට ඕනා ධම්මා කිවෝ පහ සබ්බා ධර්මයක් උඹලා අතහැරපල්ලා අපගේව අධර්මා අධර්මයේ ගැන කවර කතාවක්ද ඊට අමතරව අප ලැබපු භාවනා අධ්‍යක්ෂින් සියල්ලම අකාත හරින්නට ඕන ඒවා ඇති වී නැති වීගේ ධර්ම සංස්කාර ධර්ම ඒවා කිසිම අගයක් නැහැ අපි දැකපු සීන වගේ ඒවා නැවත ලබා ගැනීමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම අතහරින්නට ඕන නිවන ගැන තියෙන අපේක්ෂාව ඡන්දේ කැමැත්ත සම්පූර්ණයෙන්ම දිලිහි යන්නට ඕන ඉබේ පහළ වෙන නිර්වාණ ධාතු ඉබේ අද්දකේ හැකි නිර්වාණ ධාතු අපේ අපේක්ෂා පොදි තුලින් දකින්නට අපට බෑ. එම නිසා නිවන ගැන තියෙන අපේක්ෂාව සම්පූර්ණයෙන්ම සිතින් ගිලිහී යන්නට ඕන, නිරුද්ධ වන්නට ඕන. කිසිම ධර්මයක් උපාදාන කිරීමට නෙවෙයි තියෙන්නේ, ඇල්ලීමට නෙවෙයි තියෙන්නේ, සියල්ල අතහැරීමට යම් විදියකින් අපේ භාවනාවෙන් භාවනාවේ අපේ අත්දැකීම් වලින් ලබපු අත්දැකීමක් අපි කියවා අසා ඇති ධර්මයට අනුකූල නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දේශනාවට අනුකූල නම් එහිදී අපි උද්වේගයටපත් වෙන්නට ප්‍රීතියටපත් වන්නට අවශ්‍ය නැහැ. ඕ මේක හරි ඵලයන් පැත්තකට කියලා ඒ ධර්මයක් අතහරින්න ඕන. අවබෝධ කළ ධර්මයේ පවා අවබෝධ කළ මේ විදර්ශනා ඥාන පවා සියල්ලම අතහැරලා මෙතහස් සිටින්ම සංස්කාර දේශ බලන්නට ඕන. සම්පූර්ණයෙන්ම මෙතහස් සිටින් ඇලීමක්, ගැටීමක් නැති සිටකින් අතීත සංස්කාර කෙරෙහි මෙදහත්ව අනාගත සංස්කාර කෙරෙහි මෙදහත්ව වර්තමාන සංස්කාර කෙරෙහි එලෙසින්ම මෙදහත්ව සමාගයේ බාහිර අයගේ සංස්කාර කෙරෙහි මදහත් ඒ වගේම සියලුම අජීවී වස්තුන් කෙරෙහි උපේක්ෂිතව මේ භාවනාව කෙරෙන්නට ඕනේ සියල්ලම අතහැරලා. ඒ අතහැරීමකින් තොරව හිතන්නට එපා අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වෙයි කියලා. එබැවින් මේ පටිනිස්සග්ගාන පස්සනාවේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් අපේ අපේ කය සිතට නොවැටි ශූන්‍යතාවයේ දර්ශනය කර කර අවුරුද්දක් සිටියත් අපට ඒ ඉන්හාට නිවන ලබන්නට බෑ. මොකද මේ අඩුපාඩු මේ අතහැරීමේ තියෙන ආනිසංස දකින්නටත් ඕන අල්ලා ගැනීමේ තියෙන ආදීනවේ දකින්නටත් ඕන අල්ලාගෙන සිටීම දුක්ඛ සමුදය සත්‍ය බව දකින්නටත් ඕන අතහැරීම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් අපි අවබෝධ කරගන්නටත් ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තුරෝ හිතන්න දෙපා නිවන සාක්ෂාත් කරන්නට අර කලින් කර කියපෝ නිත්‍යතාව තුළින් විරාගය තුළින් දකින්නේ දුක්ඛ සත්‍යය මෙහිදී දකින්නේ දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය කියන අත්‍ය දෙක දැන් අපි චතුරාර්ය සත්‍යයෙන් ආර්ය සත්‍ය තුනක්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් තමාම දැකලා තමාම අවබෝධ කරගෙන සිටින්නේ අන්න එවිටයි අපට දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ අන්න ඒකයි නිරෝධානුපස්සනාව කියන්නේ නිරෝධානුපස්සී අස්ස සිස්සාමි සික්කති ආනාපාන සති භාවනාවේ තියෙනවා ඒ වගේම සෑම භාවනා ක්‍රමයක් භාවනා ක්‍රමයක් අගටම නිරෝධානුපස්සනාව වඩන්නට ඕන බව බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. වේදනාවට පවා නිරෝධානුපස්සනාව වඩන්නට ඈම ධර්මයකටම නිරෝධානුපස්සනාව වඩන්නට නිරෝධය කියන්නේ නිරුද්ධ වී යාම, නිවී යාම, පහනක් නිවනාසේ නිවී යාම දැකීම. අනිත්‍ය නෙවෙයි අනිත්‍ය කියන්නේ මොහොතක් මොහොතක් පාසා සනයක් සනයක් පාසා ඇතිවීමෙන් නැතිවීමෙන් යන ආකාරය දැකීම. ඒක නිරෝධය නෙවෙයි. ඒක අනිත්‍ය. නිරෝධය කියන්නේ නිවි යාම දැකීම. අනිත්‍යයි නිවි යාමයි අතර පරස්පර මහා ගැඹුරු විරෝධ ගැඹුරු වෙනසක් තිබෙනවා. මේ නිරෝධය දකින්නට නම් අප අර කලින් කියපු විදිහට මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීම විරාගය තියෙන්න ඕන. ඒ වගේම මේ සංස්කාරයන් අතහැරෙන්නට ඕන මා කී පරිදි උපේක්ෂිතවම සියලු සංස්කාරයන් විමසමින් සිටින්නට ඕන කවර ලෙසින්ද විමසන්නට ඕනන්නේ එක්කෝ අනිත්‍ය වශයෙන් නැත්නම් දුක්ඛ වශයෙන් නැත්නම් අනාත්ම වශයෙන් මේ ආකාරයෙන් විමසන විට මුළු විශ්වයෙන් මේ ත්‍රිලක්ෂණයෙන් වැසී යන්නට ඕන කවර හෝ එක් ලක්ෂණයක් පමණක් සමහර විට ප්‍රකටව ප්‍රකටව එවිට කෙනෙන්නට පුළුවන් වේ. මේ සියලුම සංස්කාරෝ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන එක සමහර විට ප්‍රකට වෙන්නට පුළුවන්. නැත්නම් මේ සියලුම සංස්කාරෝ ඒකාන්තයෙන්ම අනාත්මයි අනාත්මයි අනාත්මයි කියන ලක්ෂණය ප්‍රකට වෙමින් ප්‍රකට වෙමින් අවබෝධ වන්නට පුළුවන්. කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් හෝ ආත්ම වශයෙන් නොදකින මේ සත්‍ය උද්ගත වෙනකොට අපි ඇත්ත වශයෙන්ම සංඛාර උපේක්ඛා ඥානයේ ඊළම තැනකට ගමන් කරලා විවට්ඨානුපස්සී අසරිස්සාමේ සික්කති කියලා කියන පදයක් ඒක විස්තර වෙන්නේ නැහැ පොත්පත්වල විවට්ඨානුපස්සනා වඩලා විවට්ඨාන කියන්නේ අනිත් පැත්තට පෙරලීම මේ සංස්කාර ලෝකයෙන් නිවන පැත්තට පෙරලෙන්නට හදන අවස්ථාව කියන එකයි විවට්ඨ කියන්නේ විවට්ඨාන පස්සනාව කියන්නේ. ඒවා බොහෝ දුරට දැන් පොත්පත් වල නැහැ යට වී ගොස්. මෙන්න මේ වට්න මේ නැගී සිටින අවස්ථාව යෙහිදී උද්ගත වෙනවා. මේ නැගී සිටින අවස්ථාව උද්ගත වූාට පසුව සංස්කාරයන් අතහැර නැගී සිටීමේ අවස්ථාව. උද්ගත වූාට පසුව අපට කරන්නට අන් කිසි දෙයක් නැහැ. මෙදහස් සිටින්ම සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමස විමසා සිටීම හැර සියලුම සංස්කාර කියන එකෙන් අදහස් ගන්නේ මෙහිදී සමාගයේ පංචස්කන්ධ ලෝකයේ පමණයි වර්තමාන පංචස්කන්ධ ලෝකයේ පමණයි අනාගත අතීතත් නෙවෙයි බාහිරත් නෙවෙයි විශ්වයේ තියෙන අජීව වස්තුනුත් නෙවෙයි සමාගයේ චිත සහිත මේ නාමස්කන්ධ සහිත රූපස්කන්ධය මේ කියන ඇතිවීම නැතිවීම දැක දැක ඒ තුළින් අනාගත දර්ශනය දැක දැක සිටින්නට ඕනේ. වෙන කිසිවක් කරන්නට නෑ මදහස් සිටින්. ඒකයි සිත මදහස් කළ යුතු වෙලාවේ කිසි දෙයක් නොකර සිටින්නට ඕනේ කියලා අපි කලින් ප්‍රකාශ කළේ. සිත දීන සත්‍යයටපත් වුණාට පස්සේ උද්‍යෝගමත් කරන්නට හැකලුණාට පස්සේ ප්‍රබෝධමත් කරන්න තිය අතිපද්ධහික තත්ත්වයට අති උද්වේගකාරී තත්ත්වයට පත් වුණාට පස්සේ අති උද්වේගය අඩු කරන්න තිය එසේම මදහත් පවතින සිට මදහත්ම පවත්වාගෙන යන්න තිය කියලා අප කලින් ප්‍රකාශ කළා මෙහිදී අපේ සිට මදහත් ලෙසින්ම පවත්වාගෙන යනවා සංස්කාරයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි සමාගයේ මේ රූපස්කන්ධයත් නාමස්කන්ධයත් මෙන්න මේ දර්ශනීයම දැසගෙන එහිම නිමක්න වෙලා එහිම බලබලා සිටින විට මේ සංස්කාර සියල්ලම පහනක් නිවනාසේ නිවි යනවා කිසි සංස්කාර නැති තත්ත්වයක් උද්ගත වෙනවා අන්න ඒ තත්ත්වය තියෙනකොටම මේකත් අනිත්‍ය වූ ධර්මයක් මේකත් අනාත්ම වූ ධර්මයක් කියලා මෙනෙහි කළොත් එහිදී අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා මේ සියලුම දෙනාට අද මේ කියන ධනුපස්සනා හතේ යම් යම් අඩුපාඩු ඇතිනම් මේ අඩුපාඩු සකස් කර ගැනීමට ලැබී මේ තුළින් අද දවසේදී අද දවසේදීම මේ ආයත නිවන් සුව ලබා ගැනීමේ ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. දැන් ප්‍රශ්නයක් නම් විමසන්න. මේ සත්‍යානුපස්සනා තුළිනුත් නිවන් දකින්නට අපෝසනක් නම් සත්‍යානුපස්සනා ප්‍රමාණවත් නොවනවා නම් නිවන් දැකීමට ඒක ඒකත් මදියෙන්නට පුළුවන්. තව තියෙනවා 18 ආකාරයකින් විපස්සනා කිරීමක්, අට්ඨාරක විපස්සනා වැඩිවීමක්. ඒවා අපි පසුවට ප්‍රකාශ කරන්න දැන් ඇති යුතු ප්‍රශ්න තියෙනවා අහන්න. අපි කියන්නේ